අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ ශාම්පාණ පින්වත්නි අපි අදත් එකතු උනේ ධර්ම දේශනාවක් සඳහා බ්‍රහස්පතිදා දවසක් වෙච්ච කොට අපි සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේච යඤ්ඤා निराරම්භා යජಂತಿ අනුකුලං සදා අජේලකාච කාවෝච විවිධා න හඤ්ඤරේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් පියවරක් ඉදිරියට යන්නේ මේ වකවානුවේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ කෝසල සංයුත්තේ තවත් සූත්‍රයක් ඒ සූත්‍රය තවත් ගාතාවක් ඒ අනුව කොසල් රජතුමා මුල් කරගත්ත තවත් සංසිද්ධියක්. සාරවත්චනාංශේ ධර්මාන ජීවමාන කාලේ හිටපු ඒ විශාල ප්‍රදේශයක රජ කෙනෙක්. ඉතින් මේ සර්වචන්නාංශයට මේ කාතාව දේශනා කරන්න සිද්ධ වුණේ කොසල් රජුරෝ සම්බන්ධ දෙයක් වුණාට කොසල් රජුරෝ මතු කරපු ප්‍රශ්නයක් නෙවෙයි අපි මෙතෙක්කල් සාකච්ඡා කරපු ගොඩක් සූත්‍රවල තිබුණේ කුසල රජමා බුදුජානනාංශගේ අසරණවා යම් යම් ප්‍රශ්න නැත්නම් ප්‍රකාශන ඉන් ਸਰවචනාංශේ බොහොම <coughs> සුහදව ඒකට පාර්ශව කරුවෙක් කරනවා. මෙතන සිද්ධ වෙන්නේ මේ එකක් නෙවෙයි කුසල රජුරවන්ට මහ භයානක හීනයක් පෙනිලා කුසල රජුරවන්ට නැකත්කාරයෝ මතක් කරලා කියනවා මේක විශාල යාඥාවක් කරන්න නැත්නම් බිලි පූජාවක් කරන්න අවස්ථාවක් කියලා. ඉතින් කොසල් රජතුමා සත්තු ගොඩාක් ගෙනලා රාජ රාජාංගනේ බැඳගෙන ඉතින් දැන් එන ගෝසාවක්. ඉතින් ඒක සූත්‍රයේ සඳහන් වෙන විදිහට හරක් 500යි, නෑම්බියෝ 500යි, නාම්බෝ 500යි, එළුව 500යි, තිරළුවන් 500යි බැලලා. ඉතින් ඒ සත්තුන්ට කණ්ඩ දෙන මිනිස්සු එහෙම නැත්නම් ඒ සත්තුන්ගේ ඉස්සර අයිතිකාර වෙන්න ඇති තාම කනගාටුවෙන් මේ සත්තුන්ට සලකනවා තව පොඩ්ඩකින් මේ සත්තු සේරම මැරෙන නිසා. හරි ගෝසාවක්. ඉතින් ඒ ගෝසාව තියෙන්නේ මීට පැය දෙකකට වගේ කාලයකට පස්සේ වගේ දැන් අපි අතහමාට එකතු වුණා 9:00 10 විතර වෙනකොට. ඉතින් ඒ වෙලාවේ විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා පින්න පාතේ වයින්නකොට මේ රාජාංගනේ තියෙන මේ යාගේ මේ තොවිලේ මේ ආඥාව පේනවා විශාල සත්තු ගානක් කෑ ගහනවා උපස්ථාන කරන ඇති තාම කනගාටු වෙනවා ඒ කියන්නේ ඒ කාලෙත් ඉඳලා තියෙනවා ගොඩක් ඔය ගව විරෝධී ගවඝාතන විරෝධී වගේ එහෙම නැත්නම් මේ සත්ත්ව ඝාතනයට විරුද්ධ වෙච්ච අය දැන් ඒගොල්ලෝ තමයි රාජ්‍ය සේවයට යොදලා තියෙන්නේ ඒගොල්ලෝ අර සත්තුන්ට උපස්ථාන කරන්නේ කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා කියන වගේ කටු කැලේ තමයි ගෙනලා බඳින්නේ හරක් නුවර පැත්තේ මරන්න ඉස්සලා ඒක තියෙන්නේ පාරයින් ඉතින් ඒ සත්තුන්ට මරන්න යනකම් කණ්ඩ දෙනවා ඉතින් සත්තුවේ කකා ඉන්නවා කටු කැලේ නුවර යන හැමදාම අපි ඒක දකිනවා ඉතින් මේ දරු මේ සත්තු ඒ කනුවට කියලා බැඳලා කණ්ඩ දෙනවා. ඒක ඒ සත්තුන්ට මේකේ තේරුමක් නැහැ මේ අපි මේ ගැට ගහලා ඉන්නේ කණ්ඩ බොණ්ඩ දෙන්න නෙවෙයි මරන්න කියලා. නැත්නම් ඒ උපස්ථාන කරන අයගේ ටිකක් හිතමනාපයක් ඇඳිලි දෙඩ්ලි මත වෙනවනේ තා පොඩ්ඩකින් මේ සත්තු මැරෙනවා කියලා. ඒ අදහස ඒ බොහෝ දෙනාගේ අදහස මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට ਸਰුවචන්නාසික අදහස් වලට බොහොම කිට්ටුයි. ඉතින් මේක සංඝයා වහන්සේ දැකලා සංඝයා වහන්සේ පින්ඳපාතෙන් පස්සේ මේ සඳහාම සරුවච්චන් වහන්සේට නඩුවක් ෆයිල් කරනවා. එහෙම නැත්නම් ගිහිල්ලා මතක් කරනවා. හුඟක් වෙලාවට වෙන්නේ මේ පිරිස ඇවිල්ලා සාකච්ඡා කරන එකයි කරන්නේ ධර්ම සභා මණ්ඩලයේ මණ්ඩපේට ඉතින් සුදුසු මාතෘකාවක් මතුනො සර්වඥාන්සේ දන්සවා මණ්ඩපේට වාඩි වෙනවා මේක එහෙම එකක් නෙවෙයි මේක මේ සංඝයා වහන්සේලාම සර්වචනාංශ වෙත එළඹිලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ කෝසල රාජාංගනේ මෙන්න මේ තරම් විශාල සත්තු සංඛ්‍යාවක් බැඳලා ඉන්නවා මේ මිනිස්සු උපස්ථාන කරන මිනිස්සු සත්තු බලා ගන්න මිනිස්සු බොම කනගාටුවෙන් කරන්නේ තව පොඩ්ඩකින් මේ සත්තු මැරෙනවා කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ තමයි ਸਰවචන්නාංශයට මේ වචනය මේ ගාතාව නැත්නම් මේ අදහස හිතට එන්නේ. ඉතින් එතනින් ජවනිකාව ඉවරයි. සර්වචනාංශය සඳහන් කරනවා මේ විදියට එදත් අදත් මිනිස්සු විශාල පූජාවල් කරනවා. අපි සංඝයා අතර තියෙන පින්කම් දිහා බලන්නකෝ. ඒවුවා. එහෙම නැත්නම් ගෙවල් වල තියෙන උපන්දින උත්සව, එහෙම නැත්නම් මංගල සාද, එහෙම නැත්නම් මේ අපි කතා කරලා අවුරුදු 25ක් ගියා 50ක් ගියා කියලා තියෙන සාද තියෙනවානේ. <clears throat> ඒ හැම එකදීම ඔය වගේ කනගාටු වෙන්න සත් ප්‍රමාණයක් කියනවා. ඒවා කරන එකෙන් තේරුමක් නැති බව දන්න අපි කියන අර පිරිමැසන් දායක මිනිස්සු කොටාශයක් කියනවා. හැබැයි භෝජන සංග්‍රහය බොහොම උජාරුවට බොහොම ජයයට පවත්තා. හරි ගෝසාව. ලවුඩ් ස්පීකර් දාගෙන, ඩ්‍රම්ස් ගාගෙන, ශබ්ද දාගෙන වැඩේ කරනවා. ඉතින් ඒක එදා ඉන්දියාවේ තත්ත්වයයි අද ලංකාවේ தත්ත්ව නැත්තම් පිට රටවල තියෙන தත්ත්ව බොහොම සමානයි. ඉතින් එතෙන්දී සරුවත් චාන්සේ සඳහන් කරනවා මේ විදිහට විශාල සත්ව ඝාතනයක් කරලා <clears throat> ලේ හැලීම් කෙරුවට ඔය කියන විදිහට දෙයයන් ආංශලාගේ ප්‍රඥාංගයේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවානේ. බුදුචාන් වහන්සේගේ එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ කටයුතුලදී අපිට අපහසුටපත් වෙන වෙලාවල් එනවානේ. ඉතින් ඒ වෙනකොට බුදුචාන් සත්‍යයේ යාඥා ක්‍රමයක් නැත්නම් බිලි පූජාවක් එහෙම නැත්නම් යාගයක් යෝජනා කරනවා. ඉතින් මේකට තමයි බුද්ධ ජානසේ අවස්ථාව ගන්නෙ. ඒකට අදාළ ගාතාව තමයි මම අද අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් ලැබුවේ යේච යඤ්ඤා නිරාරම්භා සමහර යාඥාවල් තියෙනවා බලිපිලි පූජාල් තියෙනවා මහ විශාල කලගෝසාවක් නැහැ හැබැයි ඒක හැමදාම කරනවා. ඒගොල්ලෝ jigatoම ඒ කරන දේ කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නැකට යාඥාව කියන්න පුළුවන්, බලි පූජාවක් කියන්න පුළුවන්, එහෙම නැත්නම් වතපිළිවෙත කියන්න පුළුවන්, එහෙම නැත්නම් <clears throat> සතිය පවත්වනවා කියන්න පුළුවන්. ඒකේ ලකුණු ටික තමයි යේච යඤ්ඤා නිරාරම්භා. කාටවත් කියන්න ඕන කමක් නැහෙනේ. මම දැන් සතිය පිහිටවනවා. කට්ටිය කෑ ගහන්න එපා. මම දැන් සතිය පිහිටවන්න යන්නේ. මැස්සෝ වහන්න එපා. මම දැන් සතිය පිටවන්න යන්නේ කහින් දෙපා මම දැන් සතිය පිටවන්න යන්නේ වහින් දෙපා එහෙමකක් නැහැ ඕනම කෙනෙකුට ඕනම තැනකදී निराරම්භව අප්පා සමාරම්භ කියලා තමයි මේකට අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒ අටුවා ඒ අල්ප සමාරම්භ මේ බුදුහාමුදුරන්ගේ ආඥාව එහෙම නැත්නම් බුදුරජාණන්ගේ යඤ්ඤ කියන වචනේ පාවිච්චි කරන අපි ඒක සිංහල දානේ යාඥා කරනවා කියන අදහසින් බලපිලිපි කියන්න පුළුවන් මේවට. ඒ මොකද ඒවල ලොකු කැපකිරීම් තියෙනවා. හැබැයි ඒ වගේ තාම හිමීට පටන් අරගන්න. කලගෝසාවක් නැහැ. මේක හරීම ලස්සන ආර්ය ලක්ෂණයක්. ආර්යනාංශලාගේ වැඩවල ඒ කලගෝසාවක් නැහැ. ඒ කලගෝසාව තියෙන තැන් නැතුවත් නෙවෙයි. සර්වචන්නාංශිකේ බුද්ධ මේ බුද්ධ කෘත්‍ය කරන කාලේ ඒ වගේ මේ මහා සෙනඟ එකතු වෙච්ච තැන් මේ සිද්ධි කීපයක් සඳහන් වෙනවා. ඒත් ওই කලගෝසාව නැහැ. ඒක හැබැයි අනුකූලං සදා යජන්ති අනුකූලන්ති සදා. ඒක පටන් ගත්තාම මේක හැම වෙලාවෙම කරනවා. හතර ඉරියව්වෙම කරනවා. මතුවෙන මතුවෙන අරමුණේ කරනවා. එනේන අරමුණ දිහා බලනවා. ඒ තමයි බුදුහාමරගේ යාඥාව. අජේල කායච ගාවෝච. ඒකට මේ එළුව අවශ්‍ය කරන්නේ හරක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඒ ගාවට මේ විවිධ සත්තු හානි කරන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවනම් අපි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ යාඥාවට ආපුවාම සත්හානිය නතර කරන එක කරන්නේ. අපි පටන් ගන්න ඉස්සෙල්ලම අදිෂ්ඨානයක් ගන්නවා පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ ප්‍රාණය අතිපාතනේ මම කරන්නේ නැහැ. මම ඒ වෙනුවට මේ මගේ හුස්ම දිහා බලනවා. ඒ වගේම මම හොරකම් කරන්නේත් නැහැ. මම කාමීත්‍යචාරය කරන්නේත් නැහැ. නැත්නම් කය හොල්ලන්නේ නැහැ. ඉතින් මේ එක තැනක වාඩි වෙලා ඉන්න කෙනෙකුට මේ අපි කරන යාඥාව තේරෙන්නේ නැති නිසා ඒගොල්ලෝ කියනවා එකතන ඉන්නකොට හිරි වැටෙනවායි කියලා. එකතන ඉන්නකොට කොන්දේ අමාරු වෙනවායි කියලා. එකතනක ඉන්නකොට පසපැත්ත රත් වෙනවායි කියලා. ඉතින් ඒ වෙනුවට තමයි අපි එදිනදා වැඩවලදී සතුම් මරමින්, හොරකම් කරමින්, කාමීත්‍යාචාරය කරමින් මේ විවිධාකාර කායික දුෂ්චරිත කියලා කියනකො මොන චරිතයක් හරි කමන්නේ චරිත චරිත කියලා කියන්නේම ඒකදී ගොඩක් කලකට සචේතනිකව කරන වැඩ තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් කයි ඇත්තරම තියෙන අචේතනික වෙන වැඩත්. ඉතින් මේ දෙකම අර එක තැනක වාඩිලා ඉන්න එකට හරි කරදරයි. ඉන්න බෑ. මොන ඉල්ලන්නේ නම් මේ රස්සාවක් කරලා කියක් හරි හම්බ කරන බුරුතු පුටුවක් උඩ ඉඳගෙන සැපසේ ඉන්නම් කියලා. දෙන්න ඕන කෙනෙකුට බුරුතු පුටියක් හදලා බුරුතු පුටුවක් හදලා මේකේ වාඩිලා හිටපන් කියලා ඉන්න බෑ. ඒකයි බුදුජානක සඳහන් කරන්නේ යේති යඥා නිරාරම්භා. කාටවත් කියන්නේ නැහැ. මේ කට්ටිය ටෙලිවිෂන් බලනවා. භාවනා කරන එක නා උඹලා ටෙලිවිෂන් බලපන් ඒ පුටුවෙම වාඩි වෙලා එයා පුළුවන් තරම් සතියේ ඉන්නවා. දැන් ඔය මේ අම්මලා තාත්තලාට කරදර වෙනකොට පොඩි කාට ටැබ් එක දෙනවනේ. ඉතින් ඌ ඊට පස්සේ මොනවා කරනවද කියලා ගාණක් නැහැ. ඉතින් අම්මලාට තාත්තලාට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ඔය ටෙලිවිෂන් බලන අතරත් කරත හැකි. ඒ වගේ දෙයක් සුපර් මාකට් එකට ගියාම කරත හැකි. ඒ වගේ දෙයක් එයාපෝට් එකට ගියාම කරත හැකි. හරියට වැඩ. ඒක තමන්ට තියෙන්නේ අර නිහඬව ආරම්භ කරන ලද මේ යාඥාව එහෙම නැත්නම් යජන්ති කියන විදිහට ටිකට කරගෙන ඉන්නවා. ඒකට මේ මිනිසුන් නම් හරක් ඕනේ, එළුව ඕනේ, කුකුල ඕනේ ගොඩාක් දේවල්. මේ මිනිස්සු එහෙම කිසිම කෙනෙකුට හානි කරන්නේ නැහැ. ඒක හානි නොකරන බවට අදිෂ්ඨානය තමයි අපි මේ කරන යාඥාවේ ඉස්ලාම කරන්නේ සිල් සමාදන් වෙනවායි කියලා. ඉතින් ඒ අප්ප සමාරම්භ මේ කෘත්‍ය මහා කෘත්‍යයක් ඉෂ්ට කරනවා. අප්ප සමාරම්භ මහා කිච්ච කියලා තමයි මේක ලොකු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ දිනචරියාවේ එහෙම නැත්නම් දෛනික සටහන් වල සඳහන් කරේ. ඉතින් ඒක අනෙකුත් ත්‍රිපිටක සාහිත්‍ය සිසාරා බලලා උන්වහන්සේ මාලාට ඒක ඇත්තටම ගොනු කරලා තියෙනවම දන්නෙත් නැහැ. සමහරව තියෙනවා මහා සමාරම්භ අප්ප කිච්ච. මහා කලකෝසාවකින් කරනවා අවසානේ ගන්න දෙයක් නැහැ. ඒකට සාමාන්‍යයෙන් හාස්‍ය ජනකව සංස්කෘත ශ්ලෝකකාරය කියලා තියෙන්නේ මේ සංඝයා වහන්සේලාගේ පින්කම් මහා සමාරම්භ. අන්තිමට ගන්න දෙයක් නැහැ. ඉවරනාට පස්සේ පසපැති අද්දක පීගෙන අනේකයි තියෙන්නේ. ඉතින් මේ දෙක මම හිතන්නේ ගිහි පැවිදි කාටත් වගේ පේනවා. අද ලෝකේ තියෙන ඔය මහා සමාරම්භ අපකිච්ච තමයි. මුල්ගල් තියෙනවා විශාල වශයෙන්. ගලේ මුල බහිනකන් ගයක් හදන්නේ නැහැ. ගෝසාව තියෙනවා. නමුත් අර සාමාන්‍ය වැඩ කරන මනුස්සයා කාටවත් කලගෝසාවක් නැහැ. එයා කරන්නේ අනුකූලං අනුකූලං සදා. ඒ දේ හැමදාම කරගෙන යනවා නිකන් මේ වේයා උඹහ බඳිනවා වගේ. එහෙම නැත්නම් මීමසා වද බඳිනවා වගේ. මීමසා බද පැණියෙන් රොන් වලින් පුරවන්නා වගේ. ඌට නෑ මේ කවුරක්වත් බෙල් එක ගහලා gediya ගහලා දැන් නැගිටපන් කියන්නේ. කවුරක්වත් නෑ දැහැටි පූජා කරන්න. කවුරක්වත් නෑ උණුපැන් ඇල්පන් පූජා කරන්න. ඌ වැඩි කරගෙන යනවා. ඉතින් ඒ දෙක අතර වෙනස උගන්වන්නේ නෑ අද. උගන්වන්නේම මහා සමාරම්භ අපකිච්ච වැඩ. හැබැයි මේගොල්ලෝ මේ මහා සමාරම්භ කරන ඇල්තෝ යන්ත ඒ වගේ කරන අය කිසිම අපකිච්ච භාවය දකින්න. ඒක ඇති වෙන්න දෙයක් නෑ අන්තිමට. නිකන් පුස්ස බින්දා වගේ. ඒකට සංස්කෘත ශ්ලෝකයේ උපමාවක් දෙනවා මේ එළුවන්ගේ රණ්ඩුව වගේ කියලා. එළු ගාලක ඉන්නවා සාමාන්‍යයෙන් බරපතල එළුවෙක්. එයා තමයි මේ මහා එළුවගේ වැඩේ කරන්නේ. ඉතින් එයා ඒකයි එහෙම රජකම් කරන ඉන්නකොට උගේම පැටියෙක් ඒ තන ගණ්ඩ <clears throat> මහානායකම ගණ්ඩ ඌ අර <clears throat> මායිකාගේ වැඩ ටික කරන්න පටන් ගන්නවා. කරන ගාම ආයෙකා ගොරවනවා. එහෙම කරන්න බෑ. මම තමයි මේකේ අයියා කියලා. ඉතින් සාමාන්‍ය එළු රැලේ මහා එළුවට හොඳට කේසර තියෙනවා, අං තියෙනවා. ඉතින් ඌගේ වැඩේම ඒ ජාති භෝ කිරීම සඳහා කරන්න ඕන කෘත්‍ය කරනවා. ඒක හොඳ හයිය හත්ති එළුවෙක්ම තමයි තියාගන්නේ. මොකද පැටවුන් හොඳ ප්‍රවේණිගත වෙන්න ඕන නිසා. නැත්නම් දෙවැන්න ආපු ගමන් ඒ දෙවැන්නත් ওই කෘත්‍ය හොරෙන් හොරෙන් කරන්න හදනකොට අර මහ එකත් එක්ක පොඩි රණ්ඩුවක් යනවා. ඉතින් මේ දෙන්න අඬු පුම්බගෙන ඈතටලා ඉඳන් එකපාරට ගහගන්න ඇවිල්ලා නිකන් ඔලුවට ඔලුව තියලා යනවා යන්නේ. ආයසරයක් පිටිපස්සේ ගිහලා පුම්බගෙන පස්ස කකුල් දෙක පිට දාගෙන දූවගෙන ඇවිල්ලා දෙන්නට දෙන්න ඔළුව තියනවා යනවා. ඕක තමයි මහා සමාරම්භ අප්පකිච්ච කියලා කියන්නේ. එනගන්නේ. එළුවගේ අං තියෙන්නේ එනගන්න පුළුවන් විදිහකට නෙවෙයි. ඌ තමාට යකඩ යන්නේ නෙවෙයි පිත්තලන වලින් වැඩ ගන්නවා. ඒ එනගන්නේ. ඉතින් ඒක දකින ශ්ලෝකකාරයා කියනවා මේ සංඝයා වහන්සේලාගේ වැඩත් ඒ වගේ තමයි. කලගෝසා කරලා පෝස්ටර් ගහලා අනම් මනම් කරනවා අන්තිමට පුස්ස බින්දාගේ ගන්න දෙයක් නැහැ. එනතෙන් ගෙදර ගෑණි මිනිහයි දෙන්න හරියට රණ්ඩු. බත්තලිය ඉදලා කණ්ඩ පටන් ගත්තාම දෙන්න එකතු වෙලා අර බත්තලිය කාලා පුදිය ගන්නවා. ආයෙ හෙට උදේ ඉඳලා වැඩ කරලා කරලා හැන්දෑව වෙනකොට ආයෙ රණ්ඩු. බත්තලිය දෙනකම් විතරයි. උන් ඔය වගේ වැඩවලට කියනවා මහා සමාරම්භ අප්පකිච්ච කියලා. ඉතින් මිනිස්සු දන්නවා ඔය කෑ ගැහුවට ඕක ඇති දෙයක් නෑ ඔය දෙන්න බත්තලි දුන්නාට පස්සේ ආයෙ යාළු වෙනවා කියලා. සමහර තව තියෙනවා ඔකේ වැඩිය එදිනදා ජීවිතේ අපි දකින්නේ නැති කෙසේ නමුත් මේ දාර්ශනිකව බලනකොට අප්ප අප්ප සමාරම්භ අප්ප කිච්ච වැඩ වගේකුත් තියෙනවා. මහා සමාරම්භ මහා කිච්ච වැඩ වගේකුත් තියෙනවා. අප්ප සමාරම්භ අප්ප කිච්ච වැඩ තමයි ඉතින් අපි ඔය පොඩි පොඩි වැඩ පටන් ගන්නවා පටන් ගත්ත මතකත් නැහැ. අතහැරලා ගිහිල්ලා නැති උ නැති උනායි කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද අප්ප කිච්චනේ. ඉතින් එහෙම වැඩ දහසක් අපි දවසකට පටන් ගන්නවා. උදේ පාන්දර නැගිටලා ඒ ලයිස්තුව තමයි අපි ලියන්නේ. මේ මේ වැඩම ඇති වෙන්න ඕනේ කියලා. ඒක උණයි කියලා හෝ වැරදුණයි කියලා ඔච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පොත්පත් වලට යන්නේ නැහැ. අපි දත් මදිනකොට ඊයේ ගත්ත දත් බෙහෙත් ටික වැඩි වුණා. අද ඒ නිසා මම දත් බෙහෙත් ටිකක් අඩුවෙන් ගන්න ඕන. ආ මතක නැතුණා. ආයෙසරය පුරුදු කාලට ටියුබ් එක මිරිකනවා. එතකොට තමයි තේරෙන්නේ අදත් වැඩි. ඉතින් මේ වගේ පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. පොඩි කෘත්‍යයක් ඉෂ්ට කරනවා. ඉතින් ඒව සාමාන්‍ය පොත්පත් වලට යන. සමහර ඒවා තියෙනවා ඉතාමත්ම උත්කර්ෂවත් විදිහට පටන් ගන්නවා. උත්කර්ෂවත් විදිහට විශාල සේවයක් කරලා තුන් කාලෙටම සේවයක් කරලා විශාල ජනතාවට සේවයක් කරලා වැඩි මහා සමාරම්භ මහා කිච්ච වෙනවා. ඒක සම්මිදී බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ වැඩ. ඒ වගේ තමයි. උන්වහන්සේලාට ඕන විදියට මේ මහා සමය පවත්වන්න පුළුවන්. දස දහස් ගණන් මිනිස්සු එනවා. දස දහස් ගණන් දේවතාවෝ, බ්‍රහ්මියෝ එනවා. ආවට පස්සේ ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ පණිවිඩය දෙනවා. ඒක මහා කිච්ච මහා සමාරම්භ. ඒකයි අපිට මේ අවුරුදු 2600 ගිහිල්ලත් එදා සරුවච්චන්හන්සේගේ සිරිය, එදා සරුවච්චන්හන්සේගේ තෙද අද අපිට දකින්න පුළුවන් වෙනවා. ඒකට ඒ අතරමැද සිටු රජවරුත්, සිටුවරුත්, මහා ප්‍රඥයොත් ප්‍රඥාවන්තියොත් ඔක්කොම අපිට මේකට උදව් කරලා තියෙනවා. දැන් අවුරුදු 2600ක් ගියත් මේක යනවා. දැන් අපිට ඒක තේරුනාට සාමාන්‍යයෙන් ඔය අරගල කරන කට්ටියට යුද්ධ කරන කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ බුද්ධ ආගම ඉවරයි කියලා. මාත් පටන් ගන්න කාලේ අවුරුදු ඇත්තටම කියනවා 30ක් විතර වෙනකන් බුද්ධ ආගම ගැන කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒකේ අන්තිම අවුරුදු හතර පහ මේ පැත්තට පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවොත් හොඳයි කියලා අදහසක් ආවා. නැත්නම් අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු අපිට කවදාකවත් මෙහෙම ශාසනයකට ඇතුල් වෙලා පැවිදි වෙලා මෙහෙම ලස්සන වැඩ කරන්න පුළුවන් බවක් දැනගෙන හිටියෙත් නෑ. ඒක මෝඩයින්ගේ වැඩක්. ඒක කියන්නේ අයිඩියොලොජි එකක්. ඔය බොරුවක් ඔය කරන්න හදන්නේ මේ කාලේ මොන මහානකන්ද මේ කාලේ මොන සල්ලි නැතුව ජීවත් වෙනවද මේ කාලේ මේ මොන රැට නොකා ජීවත් වෙනවද? ඒක අවශ්‍ය නැහැ. තියෙන කාලයක් එනවා. පොඩ්ඩක් හිටපන්. මෛත්‍රී බුදුහාමුදුරුව ආපුවම කරදෑයි. ඕක තමයි අපිට කියලා දුන්න බණ. නමුත් මේ අප්පසමාරම්භ මහා කිච්ච වැඩක් තියෙනවා කියලා කන්ටරට් වුණාට පස්සේ අර අවුරුදු 3-4ක් පරීක්ෂා කරව මට හිමීට කාටවත් නොකිය ඒ සඳහා සැලසුමක් හදාගන්න කුමන්ත්‍රණයක් කියලා මම ඇහුවම කිව්වේ කෙනෙකුට මම කුමන්ත්‍රණයක් කරගත්තා එවනම් මේ බයිලා දාන්න මිනිස්සුත් එක්ක මේ මෝඩයොත් එක්ක මේ බාලයොත් එක්ක කතාවක් ඕනේ කතා කරන්න ගියොත් ඒගොල්ලෝ ඇවිල්ලි වෙලා ඔකට කුත්තු කරනවා කතාවක් ඕනේ මගේ වැඩේ මං කරනවා ඊට පස්සේ තමයි මේ <clears throat> මොකද්දෝ මන් දන්නේ නැහැ යෝගයකට මාත් අතර මෙත ඇවිද තමයි මෙතන හම්බුනේ හමුණාට පස්සේ මෙතන මහා සමාරම්භව පටන් අරගෙන මහා කෘත්‍යයක් සිද්ධ වෙන තැන. ඒක කලගෝසාව තියනවා කියන එක නෙවෙයි. මේ නිස්සරණවණේ පටන් ගන්න මේ මූකලාන අද මේ தත්ත්වයටපත් වෙන්න පුංචි සැලසුමක් නෙවෙයි තිබිලා තියෙන්නේ. විශාල සැලසුමක්. ඒ සැලසුම අහගන්න ඒ අපේ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ ඉන්දෝනේ. ඒ කාලේ උන්වහන්සේට උදව්පදව කරපු ඇත්තෝ ඉන්දෝනේ මහා පුරුෂෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි අපිට මේ දැනටත් කැලේ කචල්නේ. දැනටත් කැලේ වලි. එදා අක්කර 485ක් මේකට දීලා තියෙනවා. ඒ පුංචි වැඩක් නිසා නෙවෙයිනේ. ඒ දවස්වල වුණත් ඔය හයිසින්ත් කියලා මහත්තයෙක් තමයි ඉඳලා තියෙන්නේ කොන්සර්වේටර් ජෙනරාලයා කියලා මට දෙන්න පුළුවන් අක්කර 5යි කියලා. මේ ස්වාමීන් වහන්සේ ඉල්ලලා තියෙන අක්කර 500ක්. ඉතින් ගියාට පස්සේ යා කියලා තියෙනවා මහත්මයා මේ වැඩ හොඳ වැඩ. ඒ වුණාට මේක රක්ෂිතයක්. කැලණි ගඟට තියෙන <clears throat> ජල පෝෂක ප්‍රදේශයේ අක්කර පහක් දෙන මේ ශාසයේ මිනිසුන්ට නගලා තින් ගහලා තමුසේ කවුද මේ 500ක අක්කර ඕනේ වැඩේට අක්කර පහක් දෙන්න ඇයි කරන්න බැරි? කාටද කතා කරන්න ඕනේ? අනේ මහත්මයෝ මට තියෙන්නේ නිලයක්. මේ කියන්නේ විවස්ථාවකට. මෙච්චරක් දෙන්න පුළුවන්. දැන් නම් තියෙන්නේ අක්කර දෙකමාරයි. පස්සේ කාටද කියන්න ඕනේ? ඉතින් ඒක එනවනම් කැබිනට් එකට යන්න ඕනේ, අගමැති ගාවට යන්න ඕනේ, ඇමැති ගාවට යන්න. ඉතින් තමසේක මට කියනකො පහක් දෙන්න කියලා කතාව එන්න එපා. <clears throat> ඇවිල්ලා ෆීලික්ස් ආසදාස් බණ්ඩාරනායක මහත්තයා හිටියේ මේ පැත්තේ අගමැතිනි හිටියේ දෙන්නටම ගිහිල්ලා කිව්වා <clears throat> අනික් ගාන විදිහට මාව හිතන්න එපා මම ඕගොල්ලෝ වගේ මේ වාහනයක් කරන 100ට පැයට 60 70ක යන වේ කියන්නේ මම අඩි 33000 උඩින් යන්නේ මං යන්නේ පැයකට හතපොන් 600ක විතර වේගයකින්. මේකයි මේ වාහනය සංසන්දනය කරන්න එපා. මට මේකට මෙච්චර ගාණක් ඕනේ. ඒක කරන්න බෑ. අපි එහෙනම් මෙයාට අවසරයක් දෙන්නම් අක්කර 100ක් දෙන්න කියලා. ඊපස්සේ අක්කර 100 අස්සම් කරනකොට 600න් මාත් එක්ක අත වෙවුලනවලු. ඒ මෙයාගේ රස්සාව ගහලා යනවනේ. අක්කර 5යි දෙන්න පුළුවන්. අක්කර 100 අරගෙන මේක තනි කර වහලා විශාල වශයෙන් වේදම් කරලා තියෙනවා. එක්කෙනෙකුටවත් සතයක් අත් වේදම් කරන්න දීලා නැහැ. එන කට්ටියට කියලා තියෙනවා සතයක්වත් එපා. රජෙමු සතයක්වත් එපා. මම බැස්සේ වැඩේට මගේ ඇතේ සල්ලි තියා. ඉතින් මිනිස්සු ඇවිල්ලා මේක දකින්න ඇත්තොත් ඉන්න ඇති. අපි වගේ මිනිස්සු ඇවිල්ලා මේක පැවිදි වෙලා කවදා හරි මහාදම් පුරයිනේ කියලා. අනේ මහත්තයෝ අපිටත් උදව් කරන්න බෑ. එන ඔයාලට තේ එකක් දෙනවා. එන කෙනා විතර ගයිඩ් කෙනෙක් කියනවා පෙන්නන්න. මේ ගයිඩ්ට පෙන්නුවේ මෙතන හොරෙන් වහගෙන සල්ලි අච්චු ගහනවා කියලා විශාල මේ කටකතාවක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේක ඇරලා තියෙනවා. අරපු දැසේ මේ මූකලානේ සම්පූර්ණ කැලේ තලාගෙන මිනිස්සු ආලෝ දන්ත දාසුන් වහන්සේ බලනවට වැඩි වේගයකින් හැම චිත්‍රපට ශාලාවකම පෝස්ටරයක් ගිහිලා තියෙනවා ඔබ තවම නිස්සන් වනට ගියේ නැද්ද මෙන්න නිවන් දොර ඇරලා තියෙන්නේ කියලා ඉතින් මිනිස්සු හැම පැත්තෙම ඇවිල්ලා පල්ලෙහා ඔය දොළට එහා පැත්තට වාහන නැත කරන්න පුළුවන් මේ පැත්තට පාලමක් එහෙම තිබිලත් නැහැ වතුරත් ගහනවා ඔරුවෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ දවස්වල නම් ඉතින් <clears throat> ගම් වතුර තියෙන්නේ නැතුව ඇති. ඉතින් දවස් 5ක් ඇරලා තියෙනවා. විශාල පිරිසක් උදව් කරන් තියෙනවා. ඔයා ගියක් හදන්න මම හෙට බුල්ඩෝසරයක් ගෙනලා කඩනවා. එහෙම කමන්න නැත්තම් හදන්න. මට ගෙන්න සල්ලි කෝටියක් මම විසිකරනවා බලන්න දැදි මුහුදට. කැමැති නම් කරන මම කාගවත් බලාපොරොත්තුවක් නැහැ. මහා සමාරම්භයි. එතකොට මං හිතේ පෙරදිනේ අපිට මේක හුලඟක්වත් අපි දන්නේ නැහැ. චිත්‍රපටිශාලාවට මම ගිහිල්ලත් නැහැ වෙනකොට මම දැකලත් නැහැ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ තේරෙනවා මෙතන ඉන්න පිරිසේ 아무තු මේ මේකටම පාරමිතා පුරාගෙන ආපු පිරිසක්. ඒගොල්ලෝ මේකට ඇදලා එනවා. ඒ මොකද අර අප්ප මහා සමාරම්භ. ඒ වගේම මේ මහා කෘත්‍යයේදී විශාල ප්‍රතිපත්ති වර්ගයක් හදලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ඇත්තටම රැකගන්න බැරි තරම් උත්කෘෂ්ඨ ප්‍රතිපත්ති. ඥානාරාම ස්වාමීන් වහන්සේ <clears throat> මේකට එකඟ වෙනකොට උන්වහන්සේ අර ධම්මනිසංසී ස්වාමීන් වහන්සේට ඇත්ත ඒකට පැවිදිලත් නැහැ. පීරත්ත මාත්‍යට යටත් වෙලා තියෙනවා. මොකද මේක කරන්න බැරි වැඩක් නේ. ඒ තරම් කරනකොට නමුත් ඊට පස්සේ පැවිදි වුණා ලෝක සංසලාගේ වමනාවට කේමනන්ද සංඝ. ඒ සංඝ කම මේ අපි පැවිද්දෝ අපිට එක එක නීති රකින්න බෑ. අපි බුද්ධ ශාසනය විදිහට රකින්නම් ලැබිච්ච අවස්ථාව හොඳයි මම කතා කරන්න යන්නේ නැහැ ධම්මනිසන්ති ආමතුරන් ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ කියලා සම්පූර්ණ නිසරණ නිවිවස්ථාව කේමානන්ද ස්වාමීන් හදලා තියෙනවා ඊට පස්සේ ඥානාරාම ස්වාමීන් කේමානන්ද ස්වාමීන් වහන්සේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දෙපළ නිසි බලධාරී අනුප්‍රාප්තිකයන් වශයෙන් නම් කරලා තිබ්බා ඊටත් පල්ලෙන් තමයි ධම්මනිසන්ති ආමතුරු තියාගත්තේ ඒත් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ෆයිල් එකක් අරගන්නවා ලියනවා මෙන්න මේ වැඩේ වෙන්න ඕනේ මෙයයි බලධාරියා මෙහෙමයි කරන්න ඕනේ ස්වාංශ මේකට අත්සන් කරන්න කියනවා. අහන්න නැතුව කරන්නේ. මේ ලොකු ස්වාමීන් වහන්සේ දන්නවා ආවොත් මොකක් හරි වගේ වලියක් තමයි කියන්නේ. මේ ලොකු ස්වාමීන් ආවට පස්සේ මේ කතා කරලා කියනවලු මේ දවස්වල මේ මහත්යෝ මේ මේ රුසියාවේ යුද්ධයක් තියෙනවනේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේක සුවද වෙන්න ඕන නිසා යුද්ධ ගැන කතා කරා. ඊට ටික දවසක් ගිහලා මේ ඊ වෙලද ආයෙත් යුද්ධයක් පටන් ගන්න තියෙනවා කියනවනේ බලන්නකෝ තියෙන ප්‍රශ්න මිනිසුන්ට හම්බ කරන කනවා මදිවට ගාණත් වැඩි වෙලා හරි මේ කියලා පොඩි ලොකු සංජය පොඩි තල්ලුවක් දුන්නා අර පැය කාලක් විතර කතාවක් කරලා මාත්‍ය දැන් නම් මට හරි මහන්සි ඉඳගෙන ඉඳලා මම යන්නම් කාමරයට කියලා අනේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඉතින් මහන්සි නම් කමන්නේ මං ආවේ නම් වැඩකට අපි පස්සේ බලමු ඉතින් හදිස්සියක් නැහැ නේ කියලා ඊට පස්සේ දවසෙත් එනකොට අර සීමාව ගාව ඉඳලා කෑ ගහගෙන ඉන්නේ අර ලියුමට අසහන් කරගන්න. එදාටත් ආපුවා මොකක් හරි එදා දින ප්‍රශ්නයක් කතා කරලා මේ අර අරයා දොඩමලු කරනවා. දොඩමලු කරලා ඉවරලා කියනවා හොඳයි උගාවක් කියලා කතා හිටියානේ මම මට කාමරෙට යන්න ඕනේ කියලා. වයසයිනේ. ඒ එහෙම එහෙම කරලා තමයි ලොකු සංජය බේරුනේ. ඉතින් <laughs> මම පැවිදි වුණාට පස්සෙත් ඒ වගේ වෙච්ච වෙලාවක මායි මේ ධම්මසුනේත් ආමසොත් යානම් ගිහි හිටියේ රෝද පුටුවේ තල්ලු කරගෙන යනකොට කියනවා කිව්වා කිව්වා කිව්වා නම මේක අහන්නේ මම යනවා වෙන තැනකට මං යන්නේ නම් පපු එකක් කොමයි කියලා තමයි යන්නේ මම දිවියල් තියෙන පෙත්ත තියාන එළියට එමිට යනවා එළියට ඉල්ල එන්නේ නැතු නිකන් ඉන්නවා ඒ අප්ප තමයි මහා සමාරම්භ මහා කිච්ච කරත් ඒ නඩත්තු කෙරුවයි කියන එක සෙල්ලමක් නෙවෙයි කොහොම හරි නිකායක මහානායක හමුතු කරනවා කිව්වලු ඔය නිස්සරණ වනේ අශෝක විතරත් මහත්තයත් එක්ක ඉඳනම් අඩු ගානේ සෝවන් වෙලා ඉන්න ඕනේ කිව්වලු. ඒ හාමුදුරන්ට වඳින්න වටිනවා කිව්වලු. අපේ ලොකු තාංශ අවුරුදු 25ක් හිටියා. ඒ මහා සමාරම්භ මහා කිච්ච වැඩවලත් එහෙම තමයි හවග. ඉතින් ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට අප්ප සමාරම්භ සදා අනුකූලං කරන වැඩක් තියේදී අපි මේ කරන දේවල් බලන්නකෝ. කුසල රජ්‍යෝ කරන වැඩේම තමයි. අපේ යාඥාවට හරක් 500ක් ඕනේ නෑඹිය 500ක් ඕනේ. නාඹ 500ක් ඕනේ. එළුව 500ක් ඕනේ. තිරලුවන් කියලා කියන්නේ මේ බූරුවෝ එහෙම නැත්නම් ආශ්‍රය සහ මේ බූරු දින එකතු වෙලා හැදෙන සත්තු උන් 500ක් ඕනේ. අද භික්ෂුන් වහන්සේලාට වෙලා තියෙන එක තමයි. අර කරගෙන යන සතිය පවත්තන්න කරන්නම බෑ අරක නිසා බෑ මේක නිසා බෑ මේක නිසා බෑ කියලා කලබල වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට දෙන උපමාව තමයි යේච යඥා නිරාරම්භා. යම් මේ ආඥාවක් යම් මේ යදිල්ලක් යම් මේ බලියක් අල්ප යන්තම් පටන් තමන්ගේ නහය විතරයි දන්නේ. ශරීරයේ අනික් කොටස් දන්නේ නැහැ. ඇවිදිනකොට පතුල විතරයි දන්නේ. ශරීරයේ උඩ කොටස් දන්නේ නැහැ. අන්න එහෙම අල්ප සමාරම්භ පටන් අරගන්න ඒ ටික කාලයක් යනකොට ඒක මහා කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ කෘත්‍යයට මම සාක්ෂි වෙනවා. මම ඒක අවුරුදු ගාණක් කරලා කරලා කරලා විවිධාකාර මිනිස්සු විවිධාකාර සමිති විවිධාකාර විවස්ථාත් එක්ක වැඩ කරද්දී මගේ වැඩේට හුලඟකින්වත් බාධාවක් නැහැ. මොකද සත්‍ය කියන්නේ එහෙම බාධා වෙන එකක් නෙමෙයි. හැබැයි මේකේ මේ සත්‍ය කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒක පාවිච්චි වෙනවා. ඒක පාවිච්චි වෙනවා සරුවචාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරද්දී. මේ දවස්වල අපි පල්ලෙහා චුන්ද සූත්‍රය පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් අපේ ධර්මදේශනාවලිය සඳහා ඒ චුන්ද ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් මේ බල්ලා කියන බණ වලින් මම මේ පොඩ්ඩක් මතක් කරනවා මේකට අදාළ කොටස ගන්න සාරිපුත්‍ර ස්වාමීන්ගේ බාලමල්ලි කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ මහා චුන්ද සූත්‍රය කියලා බොජ්ජංගවල සඳහන් වෙලා තියෙන්නේ ඒ චුන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේ උපස්ථාන කරගෙන ඉන්නකොට ඒ ආබාධය වැඩි වෙලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිරිනම් පානවා. අර ස්වාමීන් වහන්සේට හිතා ගන්න බෑ මේ විදියට උපදෙස් දෙන මේ විදියට කාට හරි කියලා දෙන්න පුළුවන් සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්තේති කියලා ඕනෙම මොනම බුද්ධ ධර්මයක්වත් දන්නේ නැති ආයතර දන්නේ නැති කෙනෙකුට පාර අනුපූර්වෙන් කියලා දෙන්න හිරු මේ උතුමන් වහන්සේ අනේ අපවත් වුණා. මෙන්න උන්වහන්සේගේ පාත්‍ර සිවුරු කියලා යන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාට. ආනන්ද ස්වාමීන්ට කලන්ත වෙනවා. ඇඟ දලදඬු වෙනවා. දිශා මාරු වෙනවා. මාරු වෙලා බුදුජාණන් වහන්සේ ළඟට චුන්ද හාමුදුරුත් එක්ක ගිහිලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය මෙහෙමයි මහා සාරිපුත්‍ර ස්වාමීන් පිරිනුවම් පෑවා මෙන්න පාත්‍ර මෙන්න සිවුරු කියලා මේ චුන්ද ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න සාක්කි අනේ ස්වාමීන් වහන්සේ මගේ ඇඟ දලදඬු වුණා. මට දිශා මාරු වුණා. මට තෝන්තු වුණා. ඒතර බුදුරජාණන්ස කියනවා ආනන්ද මං කොච්චර දෝ කියලා කියනානේ මේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කියලා ඔය අපි කරන හැම ආශා කරන හැම එකක්ම විනාශයටපත් වෙනවා. විනාශයක් බාටපත් වෙනවා. ඔබ මේ තියෙද්දි තාම කියනවනේ මගේ ඇඟ දලදඬු උනායි කියලා. තාම කියනවනේ මට දිසා මාරු උනායි කියලා. අපි කියන්නේ කලකොල වෙනවා කියන්නේ අපි කියන්නේ අන්ධබන්ද කියලා වචනක් තියෙන්නේ. ඒ වගේම මේ ඥාන කල්පනා නැති උනායි කිය. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කරනවා ඒ වෙනුවට අත්ත දීපාබික්ක වේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. ධම්ම දීපාබික්ක වේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය තමන්ට තමන් විතරයි. ඒක සරණපලයන් වෙන අය සරණ යන්න එපා. මේ හරක් මරලා, ඉලුව මරලා, නෑම්බියෝ මරලා වස්සෝ මරලා ඒ දේවල් සරණ යන්න එපා ධම්ම ධරණා භික්කවේ විහෙරද ධම්ම ධරණා අනඤ්‍ය සරණා ආස්වාස් ප්‍රස්වාස කරන වෙලාවේ ආස්වාසේ එනකොට ඒක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්නවනම් ඒක තමයි ධම්ම සරණ කියලා කියන්නේ මේක ආස්වාසේමයි ප්‍රස්වාසේ නෙවෙයි ඒකට ආය අලුතෙන් ඉගෙන ගන්න විභාග පාස් කරන දෙයක් නෑනේ ධර්ම විනයක් අවශ්‍ය නෑනේ උදන් ධර්මයේ කියලා කියන්නේ ප්‍රස්වාසය කරන වෙලාවේදී මේ හොඳට ඕම් ප්‍රස්වාස ලක්ෂණ දකිනවා ආස්වාසය නෙමෙයි කියලා දකිනවා. ඕක දැනගන්න ඕක කියලා දෙන්න ත්‍රිපිටක ධාරි වෙන්න ඕනේ ඕන කෙනෙකුට මොන තරම් දුකටපත් වෙච්ච කෙනෙකුටත් කියන්න පුළුවන්නේ ආස්වාද ප්‍රසවාස දෙක තියෙනවා ඒක ජන්ම දායාදයක් ආස්වාස කරන වෙලාවේදී දන්නවද ආස්වාස කරන්නේ කියලා කාටවත් නැහැ කියලා අත උස්සන්න බෑනේ ප්‍රසවාස කරන වෙන දේවල් ආවොත් ඔකට හරක් හම්බුනොත් ඔකට නෑම්බියෝ ගාව ගත්තොත් ඔකට නාම්බෝ ගාව ගත්තොත් ඔකට එළු තිරළු ගාව ගත්තොත් රත්තරන් මිනිමුතු ගාව ගත්තොත් නෑදෑයෝ අතීත අනාගත ගාන ගත්තොත් හුස්ම තේරෙන්නේ නෑ ආස්වාද ප්‍රසාද දෙක තේරෙන්නේ නෑ ඉතින් මේ ආස්වාද ප්‍රසාද දෙක වෙන් කළ අඳුර ගන්න එකට අපි කියමුකෝ ආස්වාස වේලාවේදී ආස්වාස කියන නාමකරණයත් නැත්නම් නම් කිරීමත් නැත්නම් මෙනෙහි කිරීමත් ප්‍රසවාස වේලාවේදී ප්‍රසවාසිකේ නාම කිරීමත් කරගෙන ගියාට යම් කිසි කෙනෙක් කරලා තියෙනවනේ මෙතෙන් හුඟ දෙනෙක් දන්නවා ආස්වාද ප්‍රසාර 10 15 වෙනකොට අර ආස්වාද සහ ප්‍රසාර දෙක අතර වෙනස නැති වෙනවා. අර අච්චර වමනාවෙන් හදාගත්ත මේ නාම රූප පරිච්ඡේද ඥානය එයාට තේරෙනවා ආස්වාදයේ පටන් ගන්නකොට ප්‍රසවාසයේ පටන් ගන්න දෙකම සමානයි. ආස්වාදයේ ගෙවෙන කොටයි ප්‍රසවාසයේ ගෙවෙන කොටයි දෙකට සමානයි. ওই මැද ටිකේ තමයි නාමකරණයක් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ආස්වාද ප්‍රසආසයේ සංසිඳනකොට මැද කොටහ අපිට නොපෙනී යනවා. පේන්නේ මුලයි අගයි. එතකොට ආස්වාසයේ මුලයි ප්‍රසආසයේ මුලයි සමානයි. ප්‍රසආසයේ මුලයි ප්‍රසවාසයේ අගයි සමානයි. එතකොට මෙයා අන්දමන්ද වෙනවනේ. ඔය සාරිපුත්‍ර සාංශේ වපත්‍ච්ච නිසා නෙවෙයි අන්දමන්ද වෙන්නේ. එහෙම නැත්නම් කලකොල වෙන්නේ. දිසාමාරු වෙන්නේ. අර ආස්වාස් ප්‍රසවාස දෙක කියලා කියපු මේ තරම් කළු සුදුව දැකපු දේ ක්‍රමයෙන් නානාභාවෝ විනාභාවෝ. මේක නානා භාවයට යනවා. විනා භාවයට යනවා. මට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට මම හයියෙන් හුස්ම ගන්නවා ස්වාමීන් වහන්සේ, මෙනෙහි කරනවා ස්වාමීන් වහන්සේ, අතගාලා බලනවා ස්වාමීන් වහන්සේ නායයටට මේ අත තියලා හුස්ම ඇටනවාද කියලා. මොකද අර නානා භාව විනා භාවේ පිළි අරගෙන නැහැ. සදාකාලිකව කරන මේ යාඥාවේ ගතිය තමයි මේ මෙච්චර කලු සුදු වෙච්ච වම පය මෙහෙමයි දකුණු පය මෙහෙමයි කියපේක වෙනස නැතුව යනවා. මේ බත් කනකොට පළවෙනි පිට ගන්නකොට මෙච්චර රසයි මෙච්චර බඩගිනියට සාන්තියක් වෙන පිටු 4 5 7 8 ගන්නකොට බත් කන බවත් මතක නැහැ පිඟාන බිම තියෙනව මතකත් නැහැ අතහරිනවා අර රස නැතිනවා වතුර බොන කොටත් හොඳට ඕම් පිපාසාව කෙනෙක් කනට පළවෙනි වතුර උගුර හරීම සාන්තිදායකයි ඒක නෑ කියන්න බෑ නැත්නම් ටික වෙලා කනට මොකද වෙන්නේ අනේ මේ ඇති කියලා වතුරක තියෙනවා අර වතුර ඉල්ලලා අඬපු මිනිහම තමයි. මේ නානා භාවය මේ විනා භාවය දැනගන්න මහා කිච්චක් නැහැ. ඉතින් ඒ දේ මේ යන්තම් පටන් අරගෙන දිගට කරගෙන යනකොට ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට පසේබුදු මහ රහත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අද අපි මොනවද කරලා තියෙන්නේ? අපි හිතනවා ඒකට මෙච්චර මල් පූජා කරන්න ඕන. මෙච්චර හඳුන් කూరు පූජා කරන්න ඕන. මෙච්චර බුදුන් වඳින්නේ නරක වැඩ නෙවෙයි. ඒකත් සතියෙන් කරන්න. සතියෙන් කෙරුවා නම් පරසතු මල් පූජා කරත් වනසතු මල් පූජා කරත් මලක් පූජා කරනවා. ඕකේ ආයේ මේ ලුකුදාන්ති ඉන්න කාලේ කිනෝ කොච්චර මල් වට්ටියක් පූජා කරනවටත් වැඩිය මං නම් හරි කැමති සමම්පිච්ච එක කකුලක් පූජා කරන්න පුළුවන් නම් ඇති කියලා. මල්ල අතර වැප්පියාම දේ. දහම් සමම්පිච්ච නෑනේ හැමදාම. ධම්මනිසන්ති ආමලෝ කිව්වේ සමම්පිච්ච නැහැ කියලා පූජාව නැත කරන්න එපා ගැටපිච්ච අරගෙන වැඩේ කරපන්. සමම්පිච්ච වෙනකන් හිතුවොත් එහෙම කවදාවත් පූජා කරන්න වෙන්නේ නැහැ. පුළුවන් වෙලාවයි කරපන්. ඒක හොඳයි. නම ගැටපිච්චෙන් හරි වැඩේ කරපන්. හැමදාම කරපන්. කාටවත් කරන්න බෑනේ. හැම කෙනාටම කරගෙන යනකොට එපා වෙනවා. ඒ පාවීම තමයි බුදුජානනාංශයෙන් පෙන්වන්නේ සබ්බේහි මේ පියේහි නානාභාවෝ විනාභාව. මම මේ විශේෂයෙන්ම පහළදිත් මම මතක් කරා අපි ප්‍රිය කරන වස්තු වල নানা භාවය තමයි දරන්න බැරි. අපි ප්‍රිය කරන්නේ නැති වස්තු කොච්චර දෝ විනාශ වෙනවා. নানা භාවයට අදාළ නැහැනේ. ඒක නිකන් කයෙන් කොනෙන් ඇහිච්ච දෙයක් විතරයි. අර ප්‍රියමනාප වස්තු ප්‍රියපනාපකම ඒ වස්තුවට දුන්නේ කවුද? තමන්ම තමයි. තමන්ම ප්‍රිය කරපු දේ පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. මේ ප්‍රිය වස්තු ටික තියන තැනනේ අපි ගේ කියලා කියන්නේ. ගෙවල් හදනවා කියලා කියන්නේ ආච්චිට ගෙවල් හදන එක කරන්නේ. බුදුජානනාංශයේ බුදුන ගමන් කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගාකාරං ගවේ සන්තෝපු ಜಾති පුනප්පුනා මේ ගේ හදන්නේ කවුද කියලා මම මේ බැලුවේ මේ මට මේ ප්‍රිය වස්තු ටික මම ප්‍රියයි කියලා කවද කවුද මට කියලා දුන්නේ ඒකෙන්ම තමයි දුක එන්නේ. ප්‍රිය නැති වස්තු විශාලයි මේ ලෝකේ. ඒකෙන් දුකක් එන්නේ නැහැ. ඒ ගැන භාවනා කරන්න ඕනේ නැහැ. ඒකේ එව්වගේ නානා භාව විනා භාව අදාළ නැහැ. නිසා මේ ලෝකේ තියෙන වස්තු ඔක්කොම භෞතික වස්තු වල ওই නානා භාව විනා භාව බලන්න කිව්වොත් එම කවදාකවත් ජීවිතයක් ඇතුළත කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නානා භාව විනා භාවේ නැතිකම නිසානේ අපි අතර මේ පන්ති ભેද, නිකාය ભેද, රණ්ඩු, එහෙම නැත්නම් මේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ ආස්වාද ප්‍රසවාස බල බල ඉන්නකොට බලන්න දෙන්නේ නැත්තේ අපේ හිතේ තියෙන මේ විවිධාකාර අරමුණු වලට දුවන ගතියනේ මොනවටද යන්නේ කියලා බලන්නකෝ. Taman ප්‍රියකර වස්තු වලට. අප්‍රිය වස්තු වලට ගියාට එච්චර දුරදි කියන්නේ කතන්දරේ. ගියා ආවා. ප්‍රිය කරන වස්තු වලට ගියොත් ඒක හරි ගියත් ටික ටිකට කතන්දරේ. වැරදුනත් දිගට දිගට කතන්දර. ඉතින් කමඨාන් සුද්ධ කළ ඉවරයක් නැහැ. අර හුස්ම පැත්තක තියේදී අර සදාකාලිකව ලැබී ආඥාව පැත්තක තියේදී මේ පස්සේ ආපු එකක් ලොකු කරගෙන නටන එළුවන්ගේ රණ්ඩු වගේ තමයි. ගෑණි මිනිහයි බත්තටි ඉදෙනකම් කරන රණ්ඩු වගේ තමයි. ඉතින් මේක කොච්චර සරුවචන් ආංශයේ සාරාංශික කල්පලක්ෂයක් දකින්නද අවබෝධුනේ නැහැ. අවබෝධ වුණේ අනේක ಜಾති සංසාරම් කියලා මේ ගේ හදන වඩුවා ඌ අපි දැනගන්නකොට ගේ හදලා ඉවරයි. ආස්වාස කියලා අපිට දැනෙනකොට ආස්වාසයේ පටන් අරගෙන 30ක් 40ක් ගෙවිලා ඉවරයි. එතකොට තමයි නාස්පුඩු පුරවාගෙන යන හුස්ම රැල්ලක් දැනෙන්නේ. ඒක ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ? අදාළ නැහැ. ගෙවුනට පස්සේ හුස්ම ගෙවෙන්නේ නැහැ නේද? ඒක හරි. ඔක හිමීට ගෙවිගෙන යනකොට අර 100ට 10ක් 15ක් කරුණාට පස්සේ හුස්ම නොදෙණිය යනවායි කියනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්නකොටත් නොදෙණිය යනවායි කියනවා. ඊට පස්සේ ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යනකොට ඔන්න අපිට තේරෙනවා ඔන්න ප්‍රශ්වාසය ආශ්වාසය නෙවෙයි කියලා. නමුත් අර මුදුනක දැත්ත ගෙවෙන තරමට හොඳට සංසිඳනකම් භාවනා කරුවොත් ආශ්වාසය පටන් අරගත්තා ඉවර වුණා ප්‍රශ්වාසය පටන් ගත්තා ඉවර වුණා දෙක වෙන් කරන්න අතරන්න බෑ. අර නානා භාවේ විනා භාවේ නැත්තම් විචිත්‍රතාවේ නැත්තම් ඩ්‍රමැටික් නේචර් එක එන්නේ එන්නේ එන්නේ ජී වෙන්න පටන් ගන්නවා. හැබැයි මැරෙන්නේ නැහැ. අපි කියන උසුන අතර වෙලා කියලා මැරෙන්නේ නැහැ. ඔක්සිජන් දෙන්න ඕන කමක් නැහැ. එයාට ග්ලූකෝස් දෙන්න ඕන කමක් නැහැ. එයාට કૃත්‍රිම ශෝෂණය දෙන්න ඕන කමක් නැහැ. ශරීරයට අවශ්‍ය උෂ්ම ටික ගන්නවා. දැනෙන්නේ නැහැ. මොකද අපිට ඕන කරලා තියෙන අර හෝස් හෝස් කාලා යන ආශ්වාස ප්‍රශ්වාස මයිනාවක් අදිනවා වගේ තියෙන එක. ඒක තමයි සාමාන්‍ය ආධුනිකයාගේ හැටි. නමුත් කල්යන් කොට තියෙන විනාඩි 20ක් භාවනා කරනකොට මේක නානා භාවයට කැමැත්තෙන් නැත්නම් නානා භාවයට සුදුසු මනසකින් නානා භාවයට ලෑස්ති මනසෙන් ගියොත් මේ ආනාපානේ සංසිඳනවා කියන එක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. ඕනම දෙයක් දිහා බලනින්ද දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා බලනකොට කර්මලේ රතු පාටයි තමයි. බලන් ඉන්නකොට බලනකොට ඒක සුදු පාට වෙනවා. වැඩි පව්පව් වෙනකොට කොහො කොහො වෙනවා. ඉතින් ඒ தත්ත්ව යටතේදී තමයි සර්වඥාන්ස්මේ ආනාපාන සතිය දේශනා කරන්නේ එහෙම නැත්නම් සතිපට්ඨාන දේශනා කරන්නේ තින් සාරිපුත්‍ර මේ චුන්ද සූත්‍රයේ අවසානයේ මහණෙනි මොකද්ද මේ අත්ත සරණා කියලා කියන්නේ මොකද්ද ධම්ම සරණා කියන්නේ මොනවාක්ද මේ මහණෙනි සතර සතිපට්ඨානයි ඒක කරනවා නම් ওই ලෝකයේ සක්විති රජ වෙන්න 700ක් ඔදව් දිනාගෙන 700ක් රාජමාලිගා දිනාගෙන 700ක් වැව්පොකුණු තනාගෙන 700ක් අන්තපුර හදාගෙන 700ක් මන්දිර හදාගෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඒ ඔක්කොටම වැඩිය හොඳයි සෝවන් මාර්ග ඥාන. සක්විත රජකමටත් වැඩි. ඉතින් ඒකේ මුල නෙමේ මේ හුස්ම කියලා කියන්නේ සතිචිත්තක්ෂණය කියලා කියන්නේ ඒ සතිචිත්තක්ෂණය අප්ප සමාරම්භයනේ කොහේ දිගට පවතිනවා අපිට කරගෙන යන්න බැරි ඒක නිකන් කම්මැලි වෙන නිසා ඒක එපා වෙන නිසා එතකොට එයා සත්පුරුෂෙක් නෙවෙයි එයා අසත්පුරුෂයන් පත් වෙනවා අසත්පුරුෂ ආශ්‍රයට වැටෙනවා අපි ඔක්කොම කරදර තියෙද්දිත් මං හුස්ම ගන්නවා ඒකට ආයේ කවුරක්වත් මට අතිරේක ලාභ දෙන්න ඕන කමක් නැහැ. ඒ බව දන්නවා නම් ඒක හැබැයි දැනෙන්නත් මේ ගැන හුඟක් මහන්සි වෙච්චි රචකයෝ ලියනවා අඩු ගානේ අනාගාමි වෙන්න ඕන. අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ. ඔය ඔක්කොම සිද්ධ වෙද්දී හුස්ම නතර වෙන්නේ හුස්ම කියන්නේ සසඤ්ඤීමි සමනකේ සංඥාව සහිත මනස සහිත කයක නැතුවම බැරි දෙයක්. අඩුම ලංසුව ඒක කියන්නේ කාය සංස්කාර කියලා. ඉතින් කාය සංස්කාර අමතක කරලා වෙන දේවල් වලට දුවන එක තමයි මේ මහා සමාරම්භ නැත්තම් විචිත්‍රතාවය නැත්තම් කාමේ එහෙම නැත්තම් කාම ඡන්දේ එහෙම නැත්තම් කාම මිත්‍යාචාරේ එහෙම නැත්තම් රූප රාග අරූප රාග කියලා පැමිණෙනවා. ඉතින් ඒක හරි හොල්මනක්. විවිධාකාරයෙන් අපිට වැඩ කරනවා. ඉතින් කාම මිත්‍යාචාරය හොඳ නැහැ. ඉතින් કોઈ සමාජයක් කැමතිද? කාම ඡන්ද කියන එක කාටත් තියෙන එකක්. මොකද්ද ඒකෙන් කරන්නේ? ඒකාග්‍රතාවය කඩනවා. නිසා එක අරමුණක එක චිත්තක්ෂණයක් සතියෙන් ගත කරන ඒ චිත්තක්ෂණයේ අච්චර කාමච්ඡන්දයේ මැද ඒකාග්‍රතාවය ලැබෙනවා. අපිට ඒකෝදි භාවය කියලත් ඒකට අපි කියනවා. නමුත් ඒක යාට තේරෙන්නේ නැහනේ. ওই මහා මුහුදක නැත්නම් අපිටම ගංගානංගගේ වැලි තලාව වගේ මහා වැලි තලාවක මණික් කැටයක් තියෙනවා. ඉතින් ඔක්කොම වැලි අයින් කරලා අර මැණික් කැටේ වටිනාකම වැලි තලාවට වැඩි වැඩිනේ. අල්ලන්න බෑනේ. හොයන්න බෑනේ. මණිකටත් මණි කියලා තමයි කියන්නේ. වැල්ලටත් මණි කියලා තමයි කියන්නේ. ඉතින් ඔය මණි වැලිය අතර තියෙන මණික් කැටේ හොයනවා කියන එක නිසා යෝගාවචරයට නැතිකම නෙවෙයි තියෙන්නේ. ඔය අප සමහරම්බ අනුකූලං සදා යංජනේ නැතුව නෙවෙයි. ඒකට තේරෙන්නේ නැහැ මේ ලැබෙන සතිචිත්තක්ෂණයක තියෙන වටිනාකම. ඒකට අපි බණ කියලා අන්වේ ඥාන පහල කරලා අපි මේ ගත කරපු ජීවිතය අදාළ නැහැ. දැන් ඉඳලා සතිමත් වෙන්න පුළුවන්. ඒක එක චිත්තක්ෂණයකට හෙට්ටු කරන්නකෝ. ඒ චිත්තක්ෂණේ 2 3 4 5 වෙනකන් නොඇතෙහෙන එක බුදුආමරණ්ඩ වැටෙනවා. ඒකේ වටිනාකමක් තේරෙන්නේ අයියෝ ඔහොම කළා හරියනවාද මට වරුවක් භාවනා කරුවත් එක හුස්මයි අහුනේ දෙකයි අහුනේ එච්චරයි වටින්නේ ඒකයි කතා කරන්න ඕනේ ඒකයි අපි ලියන්න ඕනේ ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒක තමයි අපි මේ වෙනම වාර්තා සකස් කරලා දීලා තියෙන යෝගාවචරින්ද භාවනා කරලා වැණි උලන්න පටන් අරගන්න. ඔය වැලි අහුලන්න එපා. වැලි අහුලුවොත් අසත්පුරුෂ සංසේවණයට වැටෙනවා. මණික අහුලුවොත් සත්පුරුෂ සංසේවණයට වැටෙනවා. ඉතින් ඒ නිසා අපි ඔක්කොටම සමාකාර වේක පිළිట్లా තියෙනවා. අර කතාවේ දක්ෂ කෙනා, කමඨාන් සුද්ධ කිරීමේ දක්ෂ කෙනා, අපි කියන සංනිවේදනයේ දක්ෂ කෙනා අර හොඳ ටික විතරක් කතා කරලා නරක දේවල් කතා නොකර නිකන් ඉන්නවා. යම් කිසි කෙනෙක් ඒතියෙදිත් ඒ තාමත් මට හුස්ම ගන්න බෑ මැස්සෝ ඉන්නවා මට හුස්ම ගන්න බෑ කැස්ස එනවා නැත්තම් කට්ටිය කහිනවා නැත්තම් වැස්ස එනවායි කියලා කියන කතාවල් තමයි කමඨාන් සුද්ධ කරනකොට ඇහෙන්නේ මම අවුරුදු 20ක් විතර ඒකමනේ කරන්නේ ඒකමයි මම මේ කාහගෙන ඉන්නකොට කවුරුහරි කතා කරනකොට කියන්නේ කාටද දන්නේ මැණික් කැටේයි වැලි කැටේ අතර වෙනස කාටද මේක අඳුර ගන්න ඔක්කොම ලගාව තියෙනවා හැම මඩිස්සලයකම බුලත් මඩිස්සලයකටම කිල්ලෝටයක් තියෙනවා. හැම කිල්ලෝටෙම හුණු කියනවා. ඒක නැති දෙයක් නැහැ. ඒත් ඒක ගැන කතා කරන්න දන්නේ නැහැ. ඉතින් මේ හරක් 500ක්, නෑඹිය 500ක්, නාම්බ 500ක්, එළුතිරළු 500 500 ඉන්න කතන්දරේ මුල් කරගෙන සරුවච්චාංශය මතක් කරනවා. ඔහොම තමයි රජවරුන්ගේ වැඩ. නමුත් මම උඹලාට කියලා දීලා තියෙනවානේ යාඥා ක්‍රමයක් කෝසාවක් නැහැ. හැබැයි ඒක උඹ අඳුරන්නේ නැත්තම් මණික් ගලේ පය වැදුනට කන ඇහිදලා ගනීය. කනාට හිතෙන්නේ ලොකු ගලක් හැප්පුණයි කියලා බරපතල ගලක් හැප්පුණා කියලා පයින් ගහලා යනවා. ඒකට ඇහැ තියෙන්නේ පය. බුදුරජාණන්ට පසස් කියලානේ කියන්නේ. අපිට තියෙන මේ මසස්නේ මේ ඇස් දෙකත් වහගන්නේ බලන්න. භාවනාදී ඇස් දෙක වහගෙන බලන්න. ඉතින් ඒකට මේ සති චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තිය ඇහැ ගැහිච්ච ගමන් බඩේ හරි මේ තමයි අත්ත සරණ කියන්නේ. මේ තමයි ධම්ම සරණ කියන්නේ. කියලා දන්නවනම් ඒ මිනිස්සයා නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ තමයි. එයා දන්න ඔය මොන්න කරදර ආවත් අර සතිචිත්තක්ෂණය කඩන්න බෑ. ඒක මට කියලා දුන්නේ මේ කරන හැම පින්කමක්ම හොඳයි. මේකෙන් ප්‍රීතියක් පහළ වෙනවා සතුටක් ඇති වෙනවා. නමුත් මරණයෙන් හමාරයි. සතිචිත්තක්ෂණේ විතරක් පුරුදු කරපු කෙනාට මරණයේදීත් උදව් වෙනවා මේ ජීවිතේ නිවන් දැක්කේ නැත්නම් මේක ඊගාවාත්මයට යනවා මට 40 වෙනකොට මම පැවිදි වෙලා මම හිතන්නේ වසක් දෙකකුත් සම්පූර්ණ වෙලා මම නිකමට අපි කයිවාරු ගහන වෙලාවල් තියෙනවනේ. ඒ කයිවාරු ගහන ලාග ලොකු සාංශයට මතක් කරා. සාංශ මම ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලා ඇරලා එනකොට ඒක මම මේ යන සෙනගත් එක්ක යන ගමන් ඉඳපු ගමන් ඉස්කෝලේ තහින සෙනගක්නේ පාරේ වාහනත් එනකොළම පාරේ ඒක පාට මට මතක් වෙනවා මේ පිරිස ගැන බලබලා ඉනකොට මං අතන හන්දියෙන් හැරෙනවා මට මතක තිබුණාද කියලා එතන මං අසවල් දෙය කරගෙන ඉන්නම් කියලා හිතාන් ගියා මතක නැති වුණා එතන වැඩි කරා ඒක කරේ හිතලාද ඉබේ වුණාද මට පේනවා ඉස්කෝලේ ඇරලා ගිහින් ගමනේ සෑහෙන කොටසක් හිස් මොනවාරියකට හිත ගියා අනිත් එක මතක නැති වුණා. පෙර දිනෙට එන්න අපි කිලෝමීටර් 1 කිලෝමීටර් විතර දුර එන්න ඕනේ. ටීකොල කාලක් ගෙනියන්න. සීනි කිලෝ භාගයක් ගෙනියන්න. දෙහි ගෙඩියක් ගෙනියන්න. කරපිච්ච මිටි ගෙනියන්න එන්න ඕනේ පෙර දිනෙට. ඇවිල්ලා යනකොට ඉඳපු ගම මම කල්පනා කරලා බලන්නේ ඒක මොකද්ද මගේ ගතියක්. මේ දුවන කණක පාට හිටිනවා මම. ඊට බලනවා මේ අහවල් අහවල් තැන් ආව මතක නැහැ. මොකද මේ ගිහිල්ලා කරන්න තියෙන වැඩකට හිත ගිහිල්ලා. එහෙට අතරමඟදී වෙච්ච මොන හරි එකකට. ඒක හරි පුදුමයි ශාන්ත සෑහෙන හිස්තැන්. අවුෙන්ද තැන්. ඒතර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේවත් මාව එලව ගන්න තිය ඕනකම තියෙන්න ඇති. ශාන්ත කියනවා මේ නම ගියාත්මෙත් භාවනා කරලා තියෙන බව පේන්න තියෙන කිව්වා. මේ කරපු දේ නැවත සලකා බලන ගතියක් එනවා. කවුරු දෙවන්නේක් සම්බන්ධ නැහැ. කියලා දීලත් නැහැ මට. ඊආත්මෙත් එනම් භාවනා කරලා ඇති. ඉතින් ඒ වෙලාවේදී ධම්මික හඳුරෝ මට කිව්වට පස්සේ එකයි තියෙන්නේ කරන්න සතිය පිහිටවන එක විතරයි. ඒක තමයි අත්ත සරණා. ධම්ම සරණා. ඒක නිවේණයක් ධර්මය කියලා උගන්වන්නේ. ඉතින් මේ ළඟදී ඊර කොයිද ආපු කණ්ඩායමක් කියනවා හොඳට ස්වාමීන් වහන්සේ සතිපාසල කරන්න පුළුවන් මම පිටරට කරන්නේ ඉතින් ළමයි හරි කීකරු නමුත් වෙනම ධර්මයේ දන්නේ නැහැ කියනවා. මං කොයකෝ ධර්මයේ කියන්නේ ළමයින්ට තමයි. උඹයි දන්නේ නැත්තේ. උඹ ඉගෙනනවා නම් ওই ළමයි කුරුවල් වෙනවා. ওই ළමයි දන්නේ දේ අහපන්. උන්ට හොඳටම තේරෙනවා. මොකද ඔළුව කුරුවල් වෙලා නැහැ. අපි කියනවා ළමයි කියන්නේ මේ හය අතර තේරෙන්නේ නැති අය ඒගොල්ලන්ට සිටින් ඉදින් කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අරග මේකේ ඉතින් අරුන් කරන් තියෙන ඉන්දියාප්පම් මිරි කන්නා වගේ උන් කැමති නෑ ඔය නිකන් ඔය මුරුක්කු මිර කරනවට. ළමා ගතිය බලපන් ධර්මෙනි. මං කෝ උඹලා තමයි කන්නේ. ඉතින් අහගෙන හිටපු කට්ටිය මුසුප්පු වෙලා ගියා. මේ මේ මිනිස්සයා අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා මේ විනාඩි 5කට මාව හම්බෙලා යා කියනවා වටිනා වැඩක් කරනවා. මේ පොඩි ළමයින්ට සතිපාසල හරියන්නේ නැති ඒගොල්ලෝ ධර්ම දන්නේ නැති හින්දායි කියලා. මම කිව්වා ලාංකිකයන්ට බණ හරියන්නේ නැත්තේ බණ කියන්නේ ධම්ම සරණ හරියන්නේ නැති ධර්මේ දන්නේ නිසා. ධර්මයේ කියලා උගන්වලා තියෙන්නේ මොනවද හරුපයක් දැනටත් උගන්වන්නේ ඒකමයි කොච්චරද කොච්චරද ඒක කියනවනම් සතිපාසල අධර්මය කියලා සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලය මට විරුද්ධව කතා කරනවලු. සතිය කරන්න හදලා මේ මොකද්ද හෝ වැඩපිළිවෙලක් කරන්න හදනවා. ඔයා කවුද අපිට උගන්වන්න? අපි දන්නේ නැති සතියක් ඔයා උගන්වන්නේ නැහැ. ඒක අපේ වැඩවලට අත දාන්න එන්න එපා. ඕන්න ඕක තමයි ධර්මිකයන්. මම මේ අයියෙන් කියන්නේ කාටත් ඇහෙන්න උගොල්ලෝ හිතන්න එපා මේ අප සමාරම්භ වැඩවලට කරදර නැහැ කියලා. කරදර තියෙනවා. කරදර තියෙන හැබැයි ගමන නතර කරන්න බෑනේ. මම හුස්ම දිහා බලන එක කාටද නතර කරන්න පුළුවන් වෙන්නේ. මට සත්‍යපාසල වැරදුනත් මම හුස්ම ගන්නවානේ. කරන කටියට හුස්ම ගන්න බැරි වෙනවා මැස්සෝ ඉන්නවා කැස්ස තියෙනවා වැස්ස තියෙනවා කිය. මේකට බාධාවක් නැහැ. ඒ වගේ මේ manussත් ප්‍රතිලාභයත් එක්කම හම්බෙච්ච ජන්මදායයක් එකයි බුදුරජාණන්සේ අපි සම්බන්ධ කරන්නේ අරක ඕනේ මේක ඕනේ හරප්පන් 100ක් ඕනේ එළුව තිරලෝ 500ක් ඕනේ නෑඹියෝ 500ක් ඕනේ නාඹෝ 500ක් ඕනේ කියන කතාව නොකරෙන වෙදකමට කෝඳුරු තෙල් කල හතකොත් පතක් ඉල්ලනවලු අබ තෙල් කල හතයි පතයි නම් දෙන්න පුළුවන් කෝඳුරුවා කියන්නේ තෙල් තියෙන සතෙක් නෙවෙයි ඉතින් කපු ඇවිල්ලා කියන්නේ මේක නම් හරියටම හරියනවා යාඥාව මට කතා කරන්න කෝඳුරු තෙල් කල හතකුත් හද තව පතකුත් ඕනේ. අද ඔය ඉල්ලන ඕනම රස්සාවට ඉල්ලන සුදුසුකම් ටික දිහා බලනකොට එක එකනා තව කට්ටිය මනින හැටි දිහා බලනකොට ඔය එක්කෙනෙකුටවත් සතිය නැති නිසා සත්‍ය පිළිබඳ අගය කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලින් දිගපල්ලමයිනවා. ඒ පැත්තක තියන්නකෝ මටවත් තේරෙන්නේ නැහැනේ සතිචිත්තක්ෂණයක තියෙන වටිනාකම. ඒක තේරෙන්න සත්‍ය ශක්ෂණ ධාරාවක් යන්න ඕන. ඒ කිසයි කියන්නේ බුදුරජාණන්සේ අනුකූලං සදා. මේ හැම වෙලාවෙම කරන්න ඕන. මට හිතුනේ මෙච්චර කලුත් මහානකම් කරාට පස්සේ මෙච්චර කලු සතිය සඳහාම ගත කරාට පස්සේ මෙච්චරක් මේ කියාදීම සඳහා කාලය ගන්න වෙලාවේ මම කොයි වෙලාවෙදීද සිව්පසේ ගන්න වෙලාවේදී සතියෙන් ඉන්නේ සිවුරක් අඳින වෙලාවේදී මෙච්චර අමාරුවෙන් ලබාගත්ත සිවුර දුවන ගමන්නේ අඳින්නේ. සිවුර පිළිවෙලට ඇඳ ගන්න වෙලාවක් නැහැ. ඇඳ ගත්තත් ප්‍රතිවීක්ෂා කරගන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ වගේම පින්ඩපාතේ වන්දන වෙලාවේදී ගන්න ගන්න පිටක් සතියෙන් වළඳමින් ඒ පින්ඩපාත ප්‍රතිවීක්ෂාව කෙරෙන්නේ නැහනේ. මේකට ලුණු මදි කියනවා. මිරිස් මදි කියනවා. රතු ලුණු කෑල්ලක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ටෙම්පරාදු කරලා ගත්තා නම් හොඳයි කියලා හිතනවා මිසක්කා ඒ වළඳන බත් පිට කී දෙනෙක් මහන්සිලාද මේක ගෙනත් දෙන්නේ කියන එක පැත්තක තියෙද්දි අර පොඩි දෙයකට හිත නරක වෙනවනේ ඊට පස්සේ සීනාසනයට ඇතුල් වෙනකොට දැන් කාලේ සාමාන්‍ය පොඩි කුටියක්වත් හදන්න බෑ ලක්ෂ 30ක් නැතුව. අපි මේ කුටියකට ඇතුල් වෙන ඇතුල් වෙන හැම වෙලාවෙම කොච්චර වෙලාවකද අපි මේ සීනාසන පරිභෝගය පිළිබඳව සතුටුමත් වෙන්නේ? නැගමේ ගිලම්පස වළඳනවා. ඇත්තටම බෙහෙතුත් වළඳනවා. ඒ ගන්න වෙලාවේ කොච්චරක් අපි ප්‍රත්‍යවේක්ෂා කරනවද කියලා මේ කරන්නේ මම චීවර නෙවෙයි, පින්ඩපාත නෙවෙයි, සීනාසන නෙවෙයි බෙහෙත් කියලා දන්න එක. එහෙම දෙයක් කවදාවත් බෙහෙත් තුන්දුවක ලියනවද කියලා අහන්නකෝ. බෙහෙත් ගන්න බෙහෙත් ගන්න බා දීපත් කරනවා කියලා නෑ. අවශ්‍ය නෑ. ওই පෙත්ත කටේ දාගන්න උනොත ටිකක් බොන්න ඕන පිස්සුවක් කෙලින්න. පත්‍යයක් නෑ. පෛත්‍යයන් තියෙන්නේ දැන්. සිංහලයේ තියෙන මේ පත්‍යම් කියලා જાතියක් තියෙනවානේ. දැන් තියෙන අරපයිත්‍ය නැත්නම් ඔරපයිත්‍ය. ඔක්කොමලා කියන්නේ වේද විවරණ වැඩේ ඇති. එහෙමක නෙවෙයිනේ බුදුජානක සඳහන් කරන්නේ. බේත බොන වෙලාවේ සතියෙන් කරපං. පින්නපාත වන්ද වෙලාවේ සතියෙන් කරපං. සීනාසනට ඇතුල් වෙනකොට සතියෙන් කරපං. සිවුරක් වළඳන වෙලාවේ සතියෙන් කරපං. ඒක උර බලන්න කොච්චර අවස්ථාවල් අපිට හම්බෙන්නද කියලා. ඉතින් ඒක අපි කරන්නේ ඔක්කොම කල්ලිවල ඉවර වෙලා අතීත ප්‍රතිවේක්ෂාව කරනවා. අනේ ඉතින් නොදැන කරා මම සිවුරු වැල්දුවා. අනේ මම නොදැන කරා සීනාසන වලට ගියා. අනේ නොදැන පින්න පාතේ වැන්දුවා. බේතු අනේ මට සමාවෙන්දී කියලා. අතීත ප්‍රතිවේක්ෂාව. <laughs> මම හරි ෆාම් එකේ ඉන්න කාලේ ඒක ඒ පොළොන් විමානයක් කියන්නේ. හැබැයි මේ ණයකුත් හිටියා. ඒ කොල්ලන්ට අහුවෙච්ච මං ගහන උදැල්ලෙන් එතරම්මයි කපනවා වල්ලනවා. ඒ පැතිවල හරියට සර්පයෝ ඉන්නවා. ඉතින් ඒ දවසක් මේ නයාගේ වයිෆ් මරලා. එසේ නයාට කේන්ති ගිහිල්ලා. අපි ඉන්න කාමරේ වටේට වැටකේ වවලා තියෙනවා. ওই නයා ඇවිල්ලා සද්දයක් දානවලු රත්තරන් මල්ලක් හොල්ලනවා වගේ කියලා. ඒ මයිත් එක්ක හිටියා මේ කොච්චි යාතිකේ කොච්චින් එක්කෙනෙක්. එයාට මේ සද්දය වුණා. පුදුමාකාර බය වුණා. දැන් මේ නයා මරපු කට්ටියට පලිගන්න තමයි නෑ නෑ හැපින්න මරපෙක නෑ පලිගන්න ණය ඇවිල්ලයි කියලා. ඉතින් අර ණය මරපු එක්කනා කියනවා හැපින්න මරපු එක්කනා කොල්ලා. එහෙම නෑ ස්වාමීන් වහන්සේ අපි හැපින්න මැරුවට පස්සේ අනේ අපිට සමාවෙන්න දෙයි කියලා පොල් කිරිත් දාලාලු වැළලු ඒ නිසා පව සිද්ධ වෙලා විලාවක් නැතිලු. මරලා ඉවරලා වලලනකොට සමාව ගත්තලු. විෂමකෙන්ද පොල් කිරිත් දැම්මලු ඒකට. ඉතින් මරලා ඉවරලා සමාව ගත්තාම නෑ. ණයහට වයිෆ් නැති වුණාට ඕක හරියන්නේ නෑනේ. ඌ වෙනවා දෙඤ්ඤම් කියාගෙන. අහුණා නම් ගන්නවා. ඉතින් අපි කරන්න තියෙන ජඩකම්, මණිකම්, අමනකම් ලේසියටත් පාසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියනවා. ඕක තමයි ඇඩල් සයිකොලොජි කියලා කියන්නේ. වැඩි කියන්නේ සයිකොලොජි එක ඌට ඕන දේ ඌ කරනවා. ඒකල දෙයයන් ආංශයට කියනවා ඉතින් අනේ නොදැන කළ පාපෙට සමා වෙන්න දෙයයන් ආංශේ අපි කුරුම්බ ගෙඩියක් ගෙනත් දෙන්නම් අපි පත්තක්ක ගෙඩියක් ගෙනත් දෙන්නම් අපි පළතොට්ටියක් ගෙනත් දෙන්නම් පව් සමා කරන්නයි කිය. ඔය යක්කු කවුද දෙයියෝ කවුද අපි පව් සමා කරන්න. පව් සමා කරන්න තියෙන්නේ සත්‍යයෙන් කටයුතු කරන්න. සත්‍යයෙන් කටයුතු කරද්දිත් අසත්‍ය සිද්ධ වෙනවා. සතුන් මැරීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කිරීම වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරය වෙන්න ඉඩ තියෙනවා. බොරුව කේලම හිස් වචන පරිස වචන කියවෙන්න ඉඩ තියෙනවා. අර කිනුවද යනකොට එනකොට කනකොට බොනකොට සතිය පාත්වන ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා. එයාට කරන්න තියෙන්නේ හැකි ඉක්මනට සතුප්පාදය ඇති කරන්න. නැවතත් හිත සතියට ගේන්න, ගෙනල්ලා බලන්න මේ කරපු දේ මම හිතාමතා කරාද? නැත්නම් මේ ඉන්න බාලයන් එක්ක ඇසුරු කිරීම නිසා පුරුද්දට වැඩේ කරාද? වැඩේ කරන්න ඉස්සෙල්ලත් සතියෙන් නම් කරලා ඉවරලා සතියේ පිහිටියානම් අතරමැද කොටසේ පව් අහෝසි වෙනවා කියන එක පණ්ඩිත ශාන්ති කියනවා. ඒකයි පව් අහෝසි කරන ක්‍රමය. සතියෙම ගත කරන ගමන් පවක් සිද්ධ වුණා කියලා පශ්චාත්තාප වුණා කියලා වැඩක් නැහැනේ. ඊට පස්සේ සතිය පිහිටව ගන්න බැරි වෙනවනේ. පශ්චාත්තාප නොවීම කියන්නේ කරලා අනේ සමා වෙන්න අයියාමි අපි මේ පොල් කිරි ටිකක් දාලා වලලන්නම් කියන එක නෙවෙයි. පව් සිද්ධ වෙනවා. නමුත් ඉක්මනටම නොසැලෙන මනසින් ආපහු සතිය පිහිටනවා නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් මේ කරලා කක්ක කරලා ගා ගන්නවට වැඩිය කක්ක කරපන් කක්කුසියක. ඒතර පස්ස විතරනේ හොදන්න වෙන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? ගා ගන්නවනේ. ඒකට ඒක සමාජ ධර්මයක් කියලා සමාජයට පිළිලක් කරන ඊට පස්සේ අනිත් දවසේ දැනගනින් හැමතැනම කක්ක කරන්න එපා. හැමතැනම චූ කරන්නත් එපා. ඒකට තැන් තියෙනවා. දැන් ඔය නොදැන කළ අස්ථාන කළ දෙයක් නේ. නමුත් උඹනේ දන්නේ දැන්. ඔබ ඊට පස්සේ සතිය පිහිටෙයියනේ. ආපහු සැරයක් සතිය පිහිටන කරන්න බලපං. හිතේ වැරදි කරනවා වගේම වැරදි හිතට සතිය පිහිටවන්න පුළුවන්කම මානවය ලැබපු මානව දායාදයක්. ඕනම අකුසලයක් කරලා තිබුණාට ඊට පස්සේ ආපහු සතිය පිහිටෙන එක වළක්වන්න අර අකුසලයේ බලවත් නැහැ. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඕනම අකුසලයකට වැඩිය සතිය බලවත් සතිය අපව පිටවන්න පුළුවන්. එහෙමනම් ඒ අතරමැද ප්‍රදේශේ පව අවශ්‍ය වෙනවා. ඉතින් මේක බුදුජාණන් වහන්සේ මේ ඔය කියන විදිහට මේ විදිහට යාඥාවල් මේ විදිහට සත්‍ය පිළිwidetildeම කරනවා නම් සෙය්‍යෝ හෝති නපාපියෝ. එnde ende ende ende අප්ලිෆ්ට්මන්ට් එකක් එනවා. මං කරලා හොදනවට වැඩිය මීට පස්සේ ඉස්සරහට වෙදකමට වැඩිය හෙඳකම තේරෙන්න ගන්නවා. ඒක මේ මේ ගහලා කරලා පොලිසියට ගිහිල්ලා රිමන්ඩ් කරලා හරි මේ කරන්නේ කොත් නෙවෙයි ඒවා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හැදෙන්න පුළුවන්. ඒකට වැඩි වෙලා යන්නේ නැහැ. ඒකට වැඩි වෙලා යන්නේ නැහැ. ඔය හිතගෙදර ගිහිල්ලා ඉන්න මිනී මරුවන්ටත් සතිය පිහිටනවා. එදාට කට්ටිය කියනවා අනේ කරපු දේවල් වලට වටිනවා. මොකද හිරගෙදරදී හරි අපිට සතිය හම්බුණානේ. ගෙදර හිටියා නම් ගෙදර ගෑණියෝක දෙන්නේ නැහැ නේ. පවුලේ අය දෙන්නේ නැහනේ. ඒ නිසා මේ වෙච්ච එක වටිනවා දැන් උනත් අපිට කරන්න පුළුවන්. මරණාන්තික ලෙඩුන්ට පවා බය නැතුව බය වෙන්න එපා. කියන්නේ ඔය වෙන බේතක් මුකුත් ඕනේ නැහැ. ඔබට ලෙඩ බව තේරෙනවද දැන්? ඔබ දැන් නැගිට ගන්න බැරි තරම් අසාධ්‍ය බව තේරෙනවා. ඉතින් ඒක දැනගන්න ලෙඩේ ප්‍රශ්නයක් නැහැ. අනේ වුණට ලේ එනවා. මුණ පැහැදෙනවා. බුදුජානක කියන්නේ අනුපුබ්බේන මේ ධාවි තෝකතෝකං කණේ කණේ. මේ පඬිත සාජ පඬිතියා අනුපිළිවෙලින් තෝකතෝකං කණේ කණේ හැම චිත්තක්ෂණයකම ටික ටික කම්මාරෝ රජතස්සේව නිද්දමේ බලමත්තනෝ කම්මල් කාර්යය කියලා කියන්නේ මෙතන කම්මල් කාර්යය නෙවෙයි මේ රත්තරන් වතුරේ දාන මනුස්සයාට කම්මාරෝ අර මල වැදිච්ච රත්තරන් හරි රිදී හරි මැද මැද වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා අර අවුරුදු 6 7ක් කච්චල් වෙන්නලා තියෙන මේ ආභරණය පැය 3න් 4න් සුද්ධ කළ දෙනවනේ අර අර ඇතුලේ කැටයන් කක්කත් කඩන්නේ නැහනේ ඒ කැටයන් ඇතුලේ කැවිලා තියෙන තෙල් කුණු පිච්චන කොට යනවා ටිකක් මදින කොට ගැලවෙනවා ආයෙ වතුර දාලා පොඟවනවා ආයෙ පුච්චනවා ටික දවසක් ගියාම අර තිබුණු ගානට රත්තරන් ඊට පස්සේ උක වතුරේ දානවා දැම්මට පස්සේ අර ඒක බාර දුන්න අම්මටම හිතා ගන්න බෑ යකෝ මේ රත්තරමද කියලා. කම්මාරෝජ තස්සේව නිද්දමේ මලමත් තුන තමයි ළඟ තියෙන කෙලෙස් අයින් කරනවා මිසක්කා. මේකට මේ එළුව මෙච්චර ඕනේ හරක් මෙච්චර ඕනේ අනම්මනම් කියනවනම් ඒක ඉතින් අර නොකරන වෙලකමට කරන කතාව තමයි. ඒක හැඩෙන් බලත හැකි. උපත්තියම කාටවත් පිටින් නැහැ. උපත්යෙන් පිරන්නේ ඉති අම්මලාගේ තාත්තලාගේ තියෙන බල්ලොන් එක හැදෙන බැල්ලිත් එක්ක හැදෙන දරුවන්ට බලු ගඳ ගහනවනේ. කිකිලිත් එක්ක ඉන්න පැටියට කිකිලි ගඳ ගස්සනවනේ. ඒ වගේ දෙමාපිය අපිට දීලා තියෙන මොනවාදෝ උරුමයක්. ඒ උරුමෙ තියෙන්නේ ආසේවනාච බාලාණක් තමයි. පණ්ඩිතානංච සේවනේ දෙන්න බෑ මොකද අපිත් මේ සම්මගේ තාත්තයි කාමයට ඉපදිච්ච දරුවනේ. මේ අපි හිතාගෙන අම්මයි තාත්තයි සේවනේ කෙරුවා නෙවෙයි මේ අපිත් unwanted children කියලා කියන්නේ මේක ඉංග්‍රීසි භාෂාවයි. ළමයක් හම්බුනාට පස්සේ ඒක මහා කරදරයක්. මේ දෙන්න කරන්නේ රමණේ. කාම රමණේ. දරුවෙක් හම්බ වෙනවා. ඒ සමහරු ඇහි මුණි තියාගෙන හදනවා අනේ මගේ රත්තරන් පුතේ කියලා. සමහරු වඳ කරනවා. දරුවා මරනවා. එංගලන්ත නීතිය හැටියට ඒ දරුවෙක් වදන්න තියෙන කරදරයි දරුවගෙන් ඊට පස්සේ අම්මට මේ අවජාතක දරුවෙක් නින්දාවේ බලනකොට මාස 6ක් ඇතුළත බෙල්ලෙමිටි කරා මැරුවට නඩු දාන්න බෑ. එංගලන්ත නීති අඳුරකට තියනවලු මට කියලා දුන්න එක නා කිව්වා කියන්න එපා ඌව බන්නට කියලා. කියන්න එපයි කියලා. ඒ තරම් අද දරුවෝ මරනවා. කන්‍යාරාමවල එහෙම නැත්නම් ඔය උපාසිකාරාමවල තැපෑලෙන් ළමයි හම්බෙනවනේ. හම්බෙච්ච ගමන් මරනවා. ඊට පස්සේ උපාසිකාරාමයටත් ලැජ්ජයිනේ. ඔය සාන්ත බෙනඩික්තුමාද කොයිද මට මතක නෑ එතුමා කියලා තියෙනවා. එහෙම ළමයි හම්බ වෙනවා. හම්බ වුණොත් ඉස්සරහා තියෙන ඒ කන්‍යාරාම වල තියෙන විශාල ගේට්ටුවේ එයා පොඩි තොටිල්ලක් ගැට ගහලා තියෙනවා. තොටිල්ලක් ගැට ගහලා බෙල් එකක් ගහන්න පුළුවන්. මෙයා හැංගුණාට පස්සේ තමයි බෙල් එක වදින්නේ. බබා එතන තියන්න කියලා ඔයා යන්න ඊළ බෙල්ලෙක් ගහන්න මම දඩුව හදන්නවා. ඊට පස්සේ අනාථාගාරයක් හදන දරුවෝ හදන්න පටන් ගත්තා. මොකද කාටවත් මේ ළමයි යෝනකමට නෙවෙන්නේ රමණේ කරන්නේ. රමණේදී ළමයි හැම unwanted children. එයා ඇති කරා ඒ ඒ ඒ වගේ තැන්වල ඇති වෙන දරුවෝ හදන්න. ඉතින් මේ වගේ මේ අනේක ಜಾති සංසාරා සංදාවිස්සක් අනිබ්බිසන් කොහෙන්ද ළමයා ආවේ කියලා දන්නේ නැහැ. හැබැයි රමණේන් එන බව මිනිස්සයා දන්නා බල්ලෝ දන්නේ නැහැ. වැල්ලියෝ දන්නෙත් නැහැ. හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ පමා වැඩි. හුස්ම ආවට පස්සේ පමා වැඩි. හුස්ම එන හැටි බලන්නකෝ පෙන්වන්නේ නැහැ. බලන්නත් බෑ. ඒක තමයි අනුපුබ්බේන මේ දාවි තෝක තෝකං කණේ කණි කියන බලාගෙන හිටපන් උඹට අහුවෙන්නේ යම් ප්‍රමාණයකට ගොරෝසු වෙච්ච හුස්ම. තොවිල් මේ වෙස්තනදල නටනවත් පෙන්නුවාට එස් බඳිනවා පෙන්වන්නේ නැහැ. බඩදරු අම්මලා බඩ බොක්ක පෙන්නගෙන යනකොට මොකද උනේ කියලා ඇහුවොත් මේ මොකද මේ වඩපුරවා දාලා කියලා අම්මලා නිකන් කෝල වෙනවා. මොකද රිද්ද වෙලා තියෙන්නේ අන්ධකාරය. දැන හෝ නොදැන. ඒ නිසා අපි සංසාරේ ගමන් කරනවා ළමයි දකින්නවා. කොහෙන්ද එන්නේ? හුස්ම දකින්නවා. කොහෙන්ද එන්නේ? වම දකින්නවා. කොහෙන්ද එන්නේ? බඩගින්න දකින්නවා. කොහෙන්ද එන්නේ? නිදිමත දකින්නවා. කොහෙන්ද එන්නේ? එන තැන බඩගින්නටත් එකයි නිදිමතටත් එකයි ආශාසත් එකයි ප්‍රසආසත් එකයි වමටත් එකයි දකුණටත් එකයි හැමදේම පටන් අරගන්නේ නොදන්න තැනකින්. ඒකට බයයි. ඒ ඉනර්ෂියා එකට එහෙම නැත්නම් අවස්ථිතිය කියලා වචනයක් කියපෙරේද අපි ඉගෙන ගත්තා. ඒ අවස්ථිතියට පුදුම රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ අර මොකක් කොහෙන්දෝ මේ වෙන දේ දකින්න කැමති නැහැ. ආවට පස්සේ ඒ ගෑනු දරුවෙක් පිරිනදරේ කියන්නේ එක්ක මරනවා නැත්නම් දරුවා මුනේ ඒ මුණ තියන හදනවා. මේ කෝලම තමයි සංකාරිකයන්. මේ කෝලම තමයි ශිෂ්ටාචාරිකයන්. කමක් නැහැ. අපි ඒකෙන් ආපු දරුවනේ. අපිට මේ වගේ වටිනා සාසනයක් හම්බෙලා තියෙනවානේ. අපිට සතිය වඩන්න පුළුවන් නේ. ඒ නිසා ඒ පටන් ගන්නම අවශ්‍ය නැහැ. ඒකෙන් නෙවෙයි ಜಾති බ්‍රාහ්මණයේද ශාස්ත්‍රීයේද වෛශ්‍යයේද වෙන්නේ. ඔබ කරන වැඩේ. වැඩේ මොකද්ද? පටන් ගත්ත වැඩේ දිගට කරපන්. අද රස්සාවල වලට ගන්න තරම් රස්සාවලින් අස් වෙන තරම් ගුරුවරුන්ට කොච්චර දෝ ට්‍රේනින්గ్ දෙනවා. අවුරුදු 3කින් අස් වෙනවා. මොකද 180 ගාණක් ගුරුවරුන්ට මානසික අසහන. ළමයි ඉගෙන ගන්නෑ. ළමයි හිතුවක්කාරයි. ළමයි ඉගෙන ගත්තා පෙන්වන්නවත් නෑ. ඉතින් ගුරුවරයෙකුට හරි ඉවරයක් නෑ. ටියුෂන් මාස්ටර්ස්ලාට ඒක වෙන්න වෙන්න ලාභයි. උන් දන්නවා ගාණ ගන්න හැටි. උන් කරන්නේ කොල්ල කෙල්ල ගෙන්නලා උඹලා පොඩ්ඩක් ලව් කරපල්ලකෝ මේකෙදි. ඒක අනිවාර්යෙන් පන්තියට එනවනේ. ෂුවර් එකටම ටියුෂන් පස්සේ වල හොඳ හොඳ සෙල්ලම් වෙනවා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට අනන්තරේ හරි වැඩ කෙරෙති. ඒ වයින් තමයි ඒගොල්ලෝ හම්බ වෙන්නේ. ගුරුවරු අසාර්ථක වෙන්න වෙන්න ටියුෂන් මාස්ටර්ට ලාභයි. ඉතින් අපි බැලුවා සත්‍ය උගන්වුවොත් ඉස්කෝලේ ගුරුවරයෙකුට කොච්චරක් ඉක්මනට ආතතිය අඩු වෙනවද? ළමයෙකුට කොච්චර අඩු වෙනවද? පහේ පන්තියේ ළමයට කොච්චර අඩු වෙනවද? ටියුෂන් මාස්ටර් කෙනෙකුට කොච්චර අඩු වෙනවද කියලා. ටියුෂන් මාස්ටර්ට ආතතිය නෑ. අරගොල්ලන්ට ආතතිය එන්න එන්න මගේ පර්ස් එක තර වෙනවා. ඕන තරම් ලව් කරපළ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි ප්‍රශ්න පත්‍රේ පන්න ගන්නවා. ප්‍රශ්න පත්‍රේ දෙනවා. හොඳට පාස් වෙච්ච එකාට තෑගර දෙන්නේ කාර් එකක්. ඉතින් කොල්ලෝ කෙල්ලෙක් ගණ්ඩායි කාර් එකක් ගණ්ඩායි හොඳට මහන්සි වෙනවා. ඉස්කෝලේ යනකොට ඌව දෙන්නේ නැහනේ. ඉස්කෝලේ ගියාම උදේ ඉඳලා නැන්දායකම් විනාඩි 35යි ළමයි 35 දෙනෙක් කාමරයකට දාගත්තා. ඉතින් මුලින් නවපු කලියට වතුරක් කරනවා වගේ උගන්වනවා. ගුරුවරු කවදාකවත් අධ්‍යක්ෂක දෙයක් නෙමෙයි උගන්වන්නේ. ඒක එක පැත්තේ ඒකට ගුරුවරට අසහනය. padi ගන්න එක තවත් අසහනයක්. ළමයි ඒකට ගන්න එක තවත් අසහනයක්. ඉතින් අවුරුදු 3කින් ට්‍රේනින්ග් එකක් කට්ටිය අස් වෙනවා. ඇමරිකාවේ විශාල ප්‍රශ්නයක්. ඇමරිකාව කරන්නේ අපේ වගේ රටවල් වලින් ගුරුවරු ගෙනියනවා. හොඳට padi ගෙවනවා. ඒ ගුරුවරු බැඳගෙන රස්සාව කරනවා. <laughs> පිටරට පල්ලි වල ඉන්නේ ඔක්කොමලා වාදර්ලා ඒ જાති කියෝ නෙමෙයි. අන්‍ය જાති කියෝ. ඔය කීස්පර පන්සල එහා පැත්තේ තියෙන ඉතාලි පන්සලක් මේ පල්ලියක් පුදුම සෙනගක්. ඕස්ට්‍රේලියානු කාරයෝ යන්නෙත් නැහැ. ඕස්ට්‍රේලියානු ෆාදර්ස්ලත් නැහැ. ඉතාලි කාර්යය ආපුවම අපි කට්ටිය එකතු එකතු වෙන්න තියෙන මේ පොළට යන්න වගේ පල්ලියට තමයි යන්නේ. ඉතින් ඒකේ තියෙන අර අර අර ආසානෙට මෙන්න මොකද්ද උත්තරයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ කෝලමක් මිසක මේ පටන් ගන්නෙ කොහෙන්ද මේ කම්මැලිකම? පටන් ගන්නෙ කොහෙන්ද මේ නිදිමත? පටන් ගන්නෙ කොහොමද මේ වම? පටන් ගන්නෙ කොහොමද දකුණු කිනක වහලා ගහලා තියෙන නිසා බුදුරජාණන්සේ කියනවා ඒකත් යාඥාවක් හුස්ම අල්ලපන් අල්ලලා හුස්මේ එන තැන බලපන් එකක් නෙවෙයි දස ලක්ෂ වාරයක් බලපං එදාට උදානයක් අනන්න අන බුදන් අනන්න පුළුවන් අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිපිසං ආකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනමන ගහකාරක දිට්ඨෝසි නොකිසිවකින් තමයි හැම දෙයක්ම හටගන්නේ. පුණගේ යන්න කාහසී මං ඕතෝ හදන ගේට ගෙවදින්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ. සබ්බාතේ පාසුකා භග්ගා. මේ සියලුම පරාල කැණිමඩල මං කඩලා දැම්මා විසංඛාරගතං චිත්තං. මම මේ හදාගත්ත ගේ මම කියාගන්නේ මගේ කියාගන්නේ ආත්මේ කරගන්නේ සංස්කාර නැති වෙනවා. ඕකට තමයි යෝගාවචරය බයි. මේ සංස්කාර නැති වෙච්චා මම නෑනේ. මමනේ මේකේ කෙරුමා. ගම කරවන රාලහාමි බබාහාමිනේ මම. ඉතින් මම කරපු දෙයක් නැති වෙනකොට ඉතින් කියනවා මොකද්ද වුණා ස්වාමීන් වහන්සේ කියාගන්න විදියක් නැහැ ලියාගන්න විදියකුත් නැහැ කියලා. මේකෙන් කියවෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ කරගෙන යන යාඥාවට යදිල්ලට මේ ධර්ම දේශනාවත් උදව් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද යාඥාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.